විදිහට පිට දැනගෙන ඉන්නවා. අපි කියන්නේ සම්මා දිට්ඨිය කියලා ගත්තාම සම්මා දිට්ඨිය ප්‍රවේද තියෙනවා. ඒ කියන්නේ සම්මා සතරඥානේ සම්මා දිට්ඨිය. සත්‍ය අවබෝධ ඥානේ සම්මා දිට්ඨිය. මාර්ග ඥානේ සම්මා දිට්ඨිය. ඵල ඥානේ සම්මා දිට්ඨිය. ඵල සත්‍ය ඥානේ සම්මා දිට්ඨිය. මේ සම්මා දිට්ඨියගේ වෙනස්කම් තියෙනවා. අපි කිව්වොත් අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණය අසුවේ මෙන්න මේවත් තමයි දකින්න එක සමාධිය. හැබැයි ඒක ලෝකෝත්තර සමාධිය නෑ. ඔය ඔය සමාධිය කියන්නේ සත්‍ය අනුරෝධය. එතකොට කම්මස්කත සමාධිය කියලා කියනවා. ඒ කියන්නේ මෙලොවක් කියනවා, පරලොවක් කියනවා. සෝමවතු කස්තන පුහාම යහපතක් ප්‍රයත්නපත්තාන පුළුවන් යහපතක් සාමාන්‍ය කුසල ධර්මයේ විපාක තියෙනවා අකුසල කර්මයන්ගේ අකුසල විපාක තියෙනවා කියලා කියන මතව සමාධිය. නමුත් ඒක කර්ම සහිත සමාධිය. එතකොට මාර්ග සමාධිය කියලා කියන්නේ ස්කන්ධෙන් උදේව ගන්නවා නෝ. ඒ සමාධිය කියන වෙනස තමයි ප්‍රයෝග කරනවා. තමන් ඒ ඒ දර්ශනය ඉගෙනගෙන බලන්න. දකින්න උත්සාහවත් වෙනවා. කර්ය සමාධියේ ස්වභාවය තමයි අර මාර්ගයට පොදු දර්ශනයම තමයි උත්සාහය. එහෙනම් කර්ය සහ මාර්ගයේ වෙනස තමයි අපි කියමු ඉස්කෝලේ කරන තියෙනවට නිකුත් නැති වෙනවා කියන නෝන් මෙනෙහි කරලා මෙනෙහි කර කර බලන්න ඕනේ මාර්ගයේදී ඵලයේ ස්වභාවය තමයි බලන්න ඕනේ තේරෙනවා. සුගත ඥානරතන මතම සමාධිය ඒ කියන්නේ තමන්ගේ ප්‍රහාණය වෙච්ච කෙලෙස්. සුගත දැන් වර්තමානයේ තියෙන ස්කන්ධයන්ගේ ඇතිකතු කියන මේ ධර්මතා දෙකම වල ඇත්ත ඇටි තියෙනවා. ප්‍රහාණය වෙච්ච ධර්මවල අවතය ධර්මයන්ගේ ඇත්ත පේනවා විශ්නවා ප්‍රතිවිඥානේ මේ ඒක සමාධිය. එතකොට දැන් මම පොඩ්ඩක් මතක් කරන්නම් අපි මේ වගේම ප්‍රතිපදාව ඉස්සෙල්ලා ලෝකෝත්තර සමාධිය කියන මාර්ග සමාධිය කියන මොකක්ද කියලා අපි ඊයේ කතා කළා මේ අපිට හිතෙන්නේ සාමාන්‍යයෙන් ලෝක ස්වභාවය තමයි ලෝකමත්ම තමයි සියලු ලෝකික අපි ජීවත් වෙනවා අපි කර්මානුරූපව කවදාද නැරලා යන ලෝකේ තියෙනවා කියන මත්තම. නමුත් මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය නැත්නම් යථාභූත ඥානයේ ස්වභාවය තමයි මේ ස්පර්ශ ආයතන 6 නිසාම ලෝකෙ උපදිනවා. ලෝකෙ කියනකොට අද අපිට හම්බ වෙන මේ හැම ධර්මතාවයකින්ම යුක්ත අපි ලෝකෙ කියලා අදහස් කරන කියන ධර්මතාවයක අපිට යම් දවසකදී මේ ආධ්‍යාත්මික ආයතන ටික නිසාම හම්බ වෙනවා කියන එක තේරෙනවා. අන්න ඒ මට්ටම තවම තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. ඒකට හේතුව අපි මොකද්ද කියලා බලමු ඉස්සර වෙලා. අපි මම කරොත් දැන් මේ ඇහැ කන දිව නාසය ශරීරය මනස කියලා ආධ්‍යාත්මික ආයතන හයක් තියෙනවානේ. එතකොට මේ සමායතනයන්ට හේතුව මොකද්ද? සදායක නැති හේතුව මොකද? කාම. නාම රූප සලයි. එතකොට සදායක නැති හේතුව මොකද? නාම රූප. මේ සික මේ සංස්කාර සිද්ධිය මේ ධර්මතා අපි අපේ ජීවිතෙන් දකින්න ඕනේ. මේක ඉගෙන ගන්න ඕනේ නෙවෙයි. මොකද අපි දැනගත්තත් නැතත් ලෝකේ හැදුන හැටි මේ ආයතන ටික හැදුන හැටි කියනකොට කරනවා. එතකොට නාම රූප නිසා ආයතන හැදෙන්නේ කොහොමද කියන ටික අපි දැනගත්තොත් තමයි ඇහැ මම නෙමෙයි, ඇහැ මගේ නෙමෙයි, ඇහැ මගේ ආත්මය නෙමෙයි කියන මොහොනේ ලොසිතේ. ඇහැ මම නෙමෙයි, ඇහැ මගේ නෙමෙයි, ඇහැ මගේ ආත්මය නෙමෙයි. කන දිව නාසය ශරීරය මේවා මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි කියලා ඒකෝට හරියන්නේ ඒ කියන්නේ ඒව මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මෙ නෙමෙයි කියලා කියනවනම් ඇයි මොකක් හින්දාද කියන කාරණාවක් තියෙනවා. දැන් කවුරු හරි ඉදමක් හරි ගෙදරක් හරි අපි පාවිච්චි කරන එකක් වෙන කෙනෙක්ගේ කියලා නඩුවක් ගන්නවා. නඩුකාරයෙක් ගාවට කියලා නෑ නෑ ඔක මගේ මේ මට යයි කියලා අපි කටවචන කිව්වොත් පිළිගන්නවද? මොකද කරන්නේ? ඔප්පු පෙන්නනවා, වීඩියෝ පෙන්නනවා, ලයිව් පෙන්නනවා, වතුර පෙන්නනවා, වතුර බිල් පෙන්නනවා. ওই කාරණා ටික බලලා ඉවරලා තමයි ආයිති වෙන්නේ නේද? එහෙම නැතුව වචනයක් කිව්වට දැන් මාගේ නඩුවක් ගන්න තියෙනවා. හරිද? මම ඇහැ මගේ ඇහැ මගේ ආත්මය කියලා. ඉතින් දැන් අපිට අපි කියනවා නෑ මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා. ඉතින් දැන් කාර්මික පැත්තට මේ ආයතන ටික අයිති කියන එක ඔප්පු වෙන්නේ ඒකට තියෙන සංගතික මත. ඉතින් දැන් මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මෙ නෙමෙයි කියන්න තියෙන හේතු ටික අපි ඉදිරිපත් කරනවා. එතකොට ඒ හේතු මත තමයි අපේ පැත්තට මේ ටික වැටෙන්නේ නැත්නම් මාර්ගයට ප්‍රතිගිර කරනවා කියන්නේ. එතකොට මේ ඇහැ මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මෙ නෙමෙයි කියන එක ඔප්පු කරගන්න තියෙන එක තමයි මොකද්ද? නාම රූපස්ය පලායතන කියන එක පෙන්වන එක. එහෙම පෙන්වුවාම එහෙම පෙන්වනවා කියලා කියන්නේ අර ඔයගොල්ලෝ යමක් කියලා දෙනවා වගේ තමන් තමන්ට මාර්ථ දක්ව ගන්න වෙනවා. උපමා උපමීය කියලා දීලා තමන්ම තමන්ට නොවනින් පෙන්න ගන්න වෙනවා. පෙන්වන්නවා. එහෙම තෙන්නපු දවසටයි කමන්ත තේරෙන්නේ මේ ඇහැ කියන එක හේතුපත්ය කියලා. ඔය පොඩ්ඩක් ඒක බලමු. දැන් මේ අසකය තියෙන විදිහට මේ ශරීරයේ තියෙන විදිහට ඇහැ කනනාසයේ තියෙන විදිහට අපිට නම් තේරුණාට මේ ටික හැදලා තියෙන හැටි ගත්තොත් මේ රූපය දිහා හොඳට බලන්න මේ රූපය කියන්නේ කනගුණ ආහාරයෙන් හැදුණු හම්මස්ලේ නහර ඇට ඇතුළු යුක්ත කොටස් එකක්. අපි මේ රූපේ තියෙන ටෙක්ස්ට් එකක් කපලා පැත්ත කරගන්නොත් ටෙක්ස්ට් කියන එක තේරෙන්නේ මම කියන එක තේරෙනවද ලොම් නිය ටිකක් කපලා පැත්ත කරගන්නොත් ලොම් ටිකක් නිය ටිකක් කියලා තේරෙනවා නමුත් ඒක මම කියන හැඟීමක් තේරෙන්නේ ඒ විදිහටමයි මේ ශරීරයේ තියෙන හැම කොටසක්ම කෙස්ලොම් නියදත් සම්මස්නාර මේවා කනගුණ ආහාරයෙන් තමයි හැදලා තියෙන්නේ එතකොට මේ කනගුණ ආහාරයෙන් හැදුණු රූපයට කිසිම හැඟීම් ගැනීමක් තියෙන්නේ නැහැ. කිසිම අරමුණ ගැනීමේ හැකියාවක් නැහැ. හරියට විඥානය නිරුද්ධ වෙච්ච අපි මලමිනියක් කියලා කියන රූපයක තියෙන ටික තියෙන හරියටම මහ භූත කනගුණ ආහාරයෙන් හැදුණු මහ භූත රූප ටික විතරයි තියෙන්නේ. එතකොට ඔන්න ඔය කනගුණ ආහාරයෙන් හැදුණු පඨවි ආපෝ තේජෝ වායු කියන සතර මහා ධාතයෙන් යුක්ත වූ රූපය ඇසුරු කරගෙන පවතිනවා කියලා අවිද්‍යා කර්ම සංහා කියන හේතුන්ගෙන් දැනෙන විඤ්ඤාණය. එතකොට මේ සිත්ේ මේ සිතේ තියෙනවා නාම ධර්ම ටිකක් වේදනා සංඥා චේතනා කියලා. කොහොමනේ චේතනා කියනකම සංස්කාර ඛණ්ඩය අනුව ගිය කර්මජ ගති ටිකක් තියෙනවා. කර්මයෙන් හටගත්තු ගති ටිකක් තියෙනවා ඒ සංස්කාර ඛණ්ඩේ. ඒ කියන්නේ ඔය අපි කියන්නේ ඉන්ද්‍රිය කුසින්ද්‍රිය ජීවිතයෙන් කියලා හුස්සා මොදිතා කමනිතා කියලා කයින් ප්‍රකට කරන රූප ටික හැදීමේ ගති ටික තියෙන්නේ සිතේ. එතකොට මේ සිතේ තියෙන gati ටික අර සතර මහා ධාතු ආහාරයෙන් හැදුණු සතර මහා ධාතු රූපේ දැඳිලා තියෙනවා. සතර මහා ධාතු රූපය අවිද්‍යා කර්ම සංහා කියන හේතුන්ගෙන් හටගත්ත තැනෙන්නේ විඥානයේ දැඳිලා තියෙනවා. ඔකට කියනවා අනිවාර්ය කියලා. ඕනෝන් සුපකාරීව තමයි පවතින්නේ. එහෙම පවතිනකොට අපි කනගුණ ආහාර පාන ගන්න ගන්න මේ සිතේ තියෙන සිතුවිලි වලට අනුව තමයි රූපය හැදෙන්නේ. එතකොට මේ සිතේ තියෙන කර්ම ගති වලට තමයි මේ රූපය හැදෙන්නේ. ඊට පස්සේ රූපේ උපකාරය ලබාගෙන හිතේ තියෙන ගති වලට රූපය හැද වෙනකොට රූපයේ තියෙන හැඩයට අනුව ආයි සිතුවිලි හැද වෙනවා. ආයි චක්කු විඥාන, සෝත විඥාන, ගාම විඥාන, ජීව විඥාන, කාය විඥාන කියලා රූපයේ හැඩයට සිත හැද වෙනවා තියෙනවා. ආයි සිතේ හැඩයට කය හැද වෙනවා. ඔහොම ඕනන්ට උපකාරීව තියෙනවා. මොකද ඇහැ කියන එක කර්මජ රූපයක් පෙර රූප බලන්න ඕනේ සංහාව නිසා. මේ සිතේ තියෙන ඒ කර්ම ගතියයි මේ මහ භූත භූකේ භූක අපිට මේ විදිහට ප්‍රසාද ටික හැදිලා තියෙනවා. ඒක දැන් ඒ කර්ම ගතිය නැත්නම් යම් කිසි කෙනෙකුට ඇහැ නැහැ. සාපිතේ දෙන්නේ දෙමෝපියෝ හින්දා තමයි අපේ සතියේ හැදෙනවා. තිමෝකේහි ධර්මයේ සනාතනගේ හිතේ තියෙන කර්ම ගතිය. දැන් කොයි අම්මා තාත්තද කැමති වෙන්නේ ඇස් නැති දරුවෝ හදන්න. දැන් අම්මා තාත්තා නිසා නම් හැදෙන්නේ ඇස් නැති උපදින දරුවෝ ඉන්නවද නැද්ද? ඉන්නවා. ඉතින් ඒ අම්මා තාත්තා කැමැත්තෙන් දෙගොල්ලෝ හදලා තියෙනවා. කොයි අම්මා තාත්තද කන නැති දරුවෙක් හදන්න අතපය නැති දරුවෙක් හදන්න හදන්නේ. නමුත් මේ සිිතේ කර්ම ගතිය නැත්තම් මහ භූත රූපයේ ඒ ප්‍රසාදය නැත්නම් ඒ රූපයේ හිත හැදෙන්නේ නැහැ. එතකොට ඕවා හිතන ධම්මායතන පරියාපන රූප. ඕගලන්ට මම ඒක තේරෙන්නේ නැත්නම් මේකම තමයි කිව්වොත් මේ අසපය නමන්න පුළුවන් කම තේරෙනවා කියලා. මැරිච්ච විඥාන නිරුද්ධිත මලමිණියට අසපය නමන්න පුළුවන් වෙයි. බලන්න පුළුවන් හරියට දර පොට්ටක් වගේ. ඒකත් මේ නමන්න පුළුවන් කම කියන කම්මඤ්ඤතන රූපය කියලා. මේ හිත නිසා කයෙන් ප්‍රකට වෙන කයේ නිබඳ රූපය හදලා තියෙන හිත නිසා ඒක බොහොම සීම සිද්ධියක්. ඒකෝ ඒකට කියනවා උපාදාය රූපයක් කියලා. මහ භූතයේ සුකුම රූපයක් කියලා. කම්මඤ්ඤත රූපය. මෙහෙම නමන්න පුළුවන් ගැතියි. විඥාන නිරුද්ධව ඊට පස්සේ දැන් අපි රූපයට ගොඩාක් හැවටෙන්නේ රූපයේ ස්වභාවය නොදන්න නිසා. දැන් අපිට මෝලෙහෙමයි බොහොම සිහින් දුන්නේ යෙදෙනවා මේ මේක තේරෙනවනේ නැතිච්ච මිනිහක් ගාවට ගිහිල්ලා ඔයගොල්ලෝ කවදාවත් අල්ලන්නේ නැති මේ මූණ ටිකක් ඔයගොල්ලෝ නහයෙන් ඔයගොල්ලෝ බලන්න මෙන්න මේ මේසි උගන්න දෑ වගේ තමයි උගන්න දැන් මම විදිහට හිතනවා හරියට මේ විදිහමයි ගන්න හරි මේ මේකට කියන්නේ මොදිතා රූපය කියලා දැන් මේ හිත තියෙන හිඳ බලපෑ ওই චිත්තය නිසා කයෙන් ප්‍රකට වෙන රූප ටික නොදන්නාකම තමයි මේ කය කෙනෙක් කියලා රැවටෙන තව හේතුව. ඕගොල්ලෝ කනගුල ආහාරයෙන් හැදුණු මහ භූතයයි මේක නමන්න පුළුවන්කම තියෙනවා. බුදු ගතිය තියෙනවා. අල්ලන්න පුළුවන්කම සින්දු ගතිය තියෙනවා. අතපය උස්සන්න පුළුවන්කම කියලා තේරෙනවා. ඒ හින්දා පුද්ගලයේ සත්‍යය කියලා රැවටෙනවා. නමුත් දැන් මේ බුදුකම කියන එක හිත නිසා ඇතිවෙච්ච එකක්. එතකොට මේ ඇල්ලුවාම මට කිලුට්ටුට දැනෙන ගතිය මුදු ගතිය මේ ඉදෙන ගතිය මුදිතා රූපේ කියනකොට මේ හිත නිසා ප්‍රකට වෙන එක. දැන් ඔයගොල්ලෝ වර එක එක හැරි කොටයක් ගන්න. කිලෝ 50ක් 60ක් නම් ඔයගොල්ලන්ට වරක් ගෑනවා. කිලෝ 50ක තුන්ටි පිටියක් අර තියාගත්තොත් ඒ වගේ වරක් දැනෙනවා කිලෝ 50ක 60ක අපේ රූපේ. ওই කය නිබර කරලා තියෙන්නේ කය බල දැනෙන්නේ නැති සිතේ තියෙන ලහුතා රූප කියන කමනින්ද. සිත නිසා ඒක වෙලා තියෙනවා. ලහුතා රූප කියලා ඒකට කියන්නේ. එතකොට ඒ විදිහයි මම කිව්වේ ඒ විදිහටම සිත නිසායි මේ චක්කු ප්‍රසාදය කියන එක මහ භූතයන්ගේ ප්‍රකට වෙලා තියෙනවා. ඇහැ කියලා චක්කු ප්‍රසාදය කියන එක තියෙන්නේ සිත නිසා. දැන් මේ ශරීරයේ ඉගෙන ගතිය පැහැදිලි නේද ඔයගලන්ට? මේ හිත තියෙන එකයි එන්නේ කියලා. එතකොට ඒකට සුකුම රූප කියලා කියන්නේ මහ භූත නෙමෙයි මහ භූතයන්ගේ ප්‍රකටයි මෙහෙම රතිය චිත්තචෛතසික ටික නිසා. ඒ නිසා මහ භූතයන්ගේ නිබඳු ප්‍රසාදයක් ප්‍රකටයි චිත්තචෛතසික ටික නිසා. කන කියලා මහ භූතයන්ගේ නිබඳු ප්‍රසාදයක් ප්‍රකටයි හැදිලා තියෙනවා චිත්ත නිසා. මලමිණියක චක්ඛුන්ද්‍රිය නිදිලා. චක්ඛුන්ද්‍රිය නැහැ. සෝතේන්ද්‍රිය නැහැ. වාග්ේන්ද්‍රිය නැහැ. ඇහැ කන ජීව මාර්ගයේ පරිදි නැහැ. ඉස්ති රූපේ නැහැ. පුරුෂ රූපේ නැහැ. මේව ඔක්කොම හිතේ තියෙන ගතියට රාශියෙච්ච මහ භූත ටික බලනයි අපි මේ ස්ත්‍රියක් පුරුෂයෙක් ඇහැක් කනක් කියලා කියන්නේ. නමුත් ඒ රූප ටික මහ භූත ටික ওই විදිහට හදන්න හේතු වෙච්ච මූලික රූපය බොහොම සියුම්. එතකොට නාම රූප පත්‍ය විඥාන කියලා කියන්නේ මේ සිතේ ඇහැ හදන්න කන හදන්න දිව නාසය ශරීරය හදන්න ඉස්ත්‍රි විදියට පුරුෂයෙක් විදියට හදන්න තියෙන ගති ටික මහ භූත රූපයේ දැඳිලා තියෙන. ඒකට මහ භූත රූපය අපි කන බොන ආහාර ගන්න ගන්න රූප කලාප එකතු වෙන එකතු වෙන අර සිතේ තියෙන ගති ටිකටයි හැදෙන්නේ. ඔබ තමයි උදාහරණයක් කියන්නේ දැන් නොකෑටය ගත්තොත් නොකෑටය කියන එක මොන්න තරම් කියුම් දැකලා තියෙනවද මොකද දැනගන්නේ අරටයකට තොලා සිටින අරටයකට තොලා කොයි නොකෑටය කියන මොකද දෙවි ඇතුලේ තාම කියුම් ඇතුළේ තියෙනවා ඉතින් ලක්ෂ කෝටි ගානකින් එකක් තමයි දැලෙන්නේ එතකොට අගයයෙන් 10න් 20න් පොඩ්ඩක් විතර ඇති වෙන්නේ. එතකොට දැන් නිබඳු ඇටයක් තමයි පොළොවේ ඉඳී කියේ. ඔය ඇටේ කියනවා පොළොවේ තියෙන මහ භූත ටික උරාගෙන මේ ගහක් හදනකොට අතු බෙදිලා එක්ක බෙදිලා මහා විශාල විදිහට ගහක් හදන්න ඕන කියන ගතියේ තියෙන අර චූටි ඇති. ඒ නැතු කොළේ තියෙන පස්දේ කියන සුලං හතරේ ওই ගතිය තියෙනව නෙමෙයි. ඒ චූටි ඇටේ ඇටේ තුල තියෙන ගතියට අනුව පටිආපෝතේජෝ වායෝ ටික අවකාශ ධාතුවේ රාශි වෙන එකට කියනවා අපි ගහ කියලා. වී එතකොට මේ ගහ මේ විදිහට හදපු ගතිය තියෙන්නේ වී. කටයාකෝ තේජෝ වායෝගේ හැකියාවක්වත් වෙන කිසිම දෙයක හැකියාවක්වත් ඉන්නන්නේ අර තරම් විශාල ගහක් අතේටි බෙදලා ඇතිනේ අර චූටි බීජ තුල තමයි තිබුණේ මේ ගහ හැදෙන්නේ මෙහෙමයි කියන එක. ඊට පස්සේ අපි සාර වර්ගයේ ගහක් ගත්තා. කොයි ගියක් හරි සාර සල්ලටයක් හරි අරගෙන හිටවුවොත් අතුලිටි බෙදෙන්නේ නැතුව අනිත් කෙනෙක් ගහක් හැදෙනවා. මේ විදිහට ගහ හදන්න ඕනේ කියන ගහ හැදෙන්න ඕනේ ක්‍රම තියෙනවද කල්ල කියලා. කොයි විදිහටද? දැන් නුග ගහට පොල් ගහට දෙකටම උදව් වුණේ පතියාපු තේජෝ වල තියෙන දුක කප් දෙකෙන් ගලහට කියලා. එතකොට එකම පස් දෙකෙන් තුලම හතර අරගෙන එක ගහක් අතු විති බෙදලා හැදුනේ එක ගහක් අතු විති බෙදෙන්නේ නැති හැදුනේ මොකක් හින්දාද? වස්තුවකින් පුළුවන් හතර හැකියාවක් නිරන්නේ ඒ දහ හදන්න හේතුච්ච බීජ තිබෙන හැකියාව නිසා. කාල වර්ගයේ ගහ කාල වර්ගයේ කියන එක තියෙන අර ඇටේ ඇති. පොල් ගෙඩිය ඇති. හල් ඇටේ ඇති. ඒක තේන්නේ ඒ ඒ වස්තිය නිසා හැදිච්ච රූපය අපිට තේරෙනවා. අපේ දෙකෙන් නැතුව මහ භූතික හදන්න ඕනේ කියලා ගතියක් තිබුණා නම් ඒ ගතිය නිසා හැදිච්ච රූපෙ දිහා බලනවා අපි පළවර වෙනවා කියන්නේ. අර බීජය කියන එක ඒ වර්ගය කියන්නේ සුකුමත. ඒ වගේ අපිට දෙවිලා හැදෙන්න ඕනේ කියන මහලුවගේ ගහගත්තාම ඒ අපිට දෙවිලා හැදෙන්න ඕනේ ගතිය තිබුණේ අර ඇති. ඒ නිසා හැදිච්ච පහ දිහා බලලා තමයි අපි මුගලා කියලා කියන්නේ. මේ අපි කියන දාස් කියලා කියන්නේ. මේ දෙකේම බීජ දෙක තියෙන්නේ හේතු දෙක තියෙන අර බීජය අතුරු කරගෙන. ඒ වගේ අනුගුණ වත්පාන් කෝපු මොනකට එකම ආහාරයෙන් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හැදෙන්න කොහොමද? ස්ත්‍රියක් විදිහට හදන්න ඕනේ කියන ටික තියෙන විඤ්ඤාණය නැති බීජය. ඒ බීජ තිබුණ ගති ටිකට අනුව රාශි වෙච්ච රූපය දිහා බලාගෙන අපි ස්ත්‍රිය කියලා කියන විසක. ඒ බීජ තියෙන ගති ටිකට අනුව රාශි වෙච්ච රූපය දිහා බලන පුරුෂයෙක් කියන විසක. ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ හදන්න පුළුවන් කම තියෙන රූපය අපි දැකලා නැහැ අපිට හම්බ වෙන්නේ ඒ ස්ත්‍රී ඉන්ද්‍රිය රූපේ පුරුෂ ඉන්ද්‍රිය රූපේ නිසා හැදිච්ච රූපය තමයි. දැන් ඒ ඉන්ද්‍රිය රූපේ දිහා බලාගෙන හැදිච්ච රූප බලාගෙන අපි බලමින් ඉන්නකොට මේක ක්‍රියාවක් කියලා කියනවා. ඒකම මේ ශූන්‍ය අපි නොදන්නා වුණාට ඔය විදිහටමයි මේ ඇහැ කන දිව නාසය ශරීරය සිත කියන ධර්මතා ටික හැදිලා තියෙන්නේ හැදිලා තියෙන්නේ මේ කනබුලාහාර යුක්ත රූපය ඒ කය ඇසුරු කරගෙන පවතින ප්‍රතිසන්දි සිත කියන මේ දෙක චිත්තජාතික රූපේ උපකාරන රූපේ චිත්තජාතික උපකාරන නාම රූප දෙක වුණොත් කියනකොට ආයතන ටික හැදෙනවා කෙනෙක් ඇහැ මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මෙ නෙමෙයි කියනවා නම් ඇහැ හැදෙන්නේ හේතු ටික කියනවා. ඕක තමයි අපි කියන්නේ පටිපදන සංගේ උදේවයි කියලා. අවිද්‍යා ප්‍රත්‍යයෙන්, කර්ම ප්‍රත්‍යයෙන්, සංඝා ප්‍රත්‍යයෙන්, ආහාර ප්‍රත්‍යයෙන්. මේ ඇහැදලා තියෙන මොකද අවිද්‍යාව, කර්මය, සංඝාව, ආහාර කියන මේ හේතුන්ගෙන් හැදුණු හින්දා ඇහැ මම නෙමෙයි මගේ නෙමෙයි මගේ එයා දන්නවා අවිද්‍යා කර්ම සංහා කියන හේතු ටික නිසා තමයි චිත්තජයසික ටික නාම ධර්ම ටික හැදෙන්නේ. කනබල ආහාර නිසා තමයි රූපය හැදෙන්නේ. මේ දෙන්නා එකට එකතු වෙච්ච නිසා මේ ප්‍රසාදය කියලා කච්චක්කු ප්‍රසාදය කියන එකත් හැදලා තියෙන කියලා ගන්නවා. එතකොට කන නාසය ජීව ශරීරය කියන මේ ටික ඔක්කොම උපාදාය උපාද මහ භූත ටික අසුර කරගෙන නාම ධර්ම තියෙන නිසා හැදෙන්නේ ඒවා. ඇහැට කනට නාසයට දිවට ශරීරයට කෙලින්ම හැදෙන්නේ. එහෙම එකක් නෑ. එහෙම රූප නැහැ. මේ නාම රූප දෙක නිසාමයි නිල හැදෙන්නේ. එතකොට රූපයේ දැක කනගුණ ආහාරයෙන් හැදුණු අනාත්මයකත් වෙන රූපයකට මම හෝ මගේ හෝ මගේ ආත්මය කියනද නාම ධර්ම ටික දැක්ක අවිද්‍යාව කර්මය සංහා කියන හේතු ටික නිසා හැදලා තියෙන්නේ ඒකට මම කියන්නේ මේ දෙන්න එකතු වීමේ ප්‍රතිඵලයක් තමයි මොකද්ද මේ චක්කු ප්‍රසාදය සෝත ප්‍රසාදය කියන්නේ මේක. එතකොට ඔන්න මේ ඇහැකන දිවනාසේ ශරීරය කියන ටික හැදෙන්න හේතුව ඔන්න මේ නාම රූප දෙක නාම රූප දෙක කියන තැන විග්‍රහ කළොත් නාම රූප දෙක හැදෙන්න තියෙන හේතුව මොකද කියලා බලුවොත් තමයි ඔය උත්තර දෙන්නේ අවිද්‍යාව කර්ම තණ්හා ආහාර කියලා. ඔන්න ඔය මට්ටමට හැදිලා තියෙන මේ ඇහෙන් තමයි අපිට මේවඳු රූප සතහනක් හදලා දෙන්නන්නේ. ඒක දැන් බාහිර රූප හැදෙන්න හේතුව මොකද්ද පෙන්වන්නේ? අවිද්‍යා කර්ම තණ්හා ආහාරය. දැන් මේ වටාපත මේ කොට මේ හැදලා තියෙන අවිද්‍යා කර්ම තණ්හා ආහාරින් පිළිගන්නද? නම් බුදුහාමුදුරේ දේශනා කරන රූපායතනය කියන පංච උපාදාන ස්කන්ධේ රූප උපාදාන ස්කන්ධේ රූපය ඇතුළේ හේතුව මොකද? සමපස් ලක්ෂණයකින් මුදේලයි කියලා. ලක්ෂණ 50කින් යුතු කියලා. ඒකට හේතුව තමයි අවිද්‍යාව ධර්ම තන ආහාරයෙන් තමයි රූපය කියලා තියෙන්නේ. ඒකෝ කියන්නේ හැම රූපයක්ම අවිද්‍යාව ධර්ම තන ආහාරයෙන් හැදලා තියෙනවා කියලා කියන්නේ. ඇයි එහෙම කියන්නේ හේතුව? ඇහැ හැදෙන්න හේතු ටිකක් තියෙනවා නම් ඒ හේතු ටිකෙන් හැදුණු ඇහෙන් නම් මෙහෙම රූපයක් හැදුවේ එතකොට ඇහෙන් හදපු රූපෙට කියන්න තියෙන්නේ ඇහැ හැදිච්ච හේතු ටිකම ඒකයි. අපි කිව්වොත් දන්නේ. කටුපාට කණ්ණාඩියක් අරගෙන සංවේදී දුරු කෑල්ලක් පාද වේදුරු කෑල්ලක් උඩ අතර කෑලි ටික කොහොමද දාලා ඇහෙන ටිකක් තියෙනවා. අය කරලා දැන් කන්නාඩියක් දාගන්නවා. දාගත්තාම අතුපත කන්නාඩිය දාගත්තේ කියලා ඇහැරතු පාටේලා තියෙන්නේ නෑ මට. ඒක ප්‍රතිඵලය මට කියන්නේ බාහිර. දැන් බාහිර වස්තු රතු පාටද තියෙනවා. දැන් බාහිර වස්තු රතු පාටද කියන්නේ හේතුව මොකද්ද කියලා හොත් ඔයගලන්ට මොකද්ද කියන්නේ? කන්නාඩිය දෙන්නා දෙනවා මිසක ඒකට බාහිරින් වෙන රූපයක් වෙනවද බලන්න. එතකොට කන්නාඩිය හැදුණා මොකද කියලා කන්නාඩිය හැදෙන්න හේතු කියලා වෙනවා. ඈ මේ දුක කැලලක් යකඩ කැලලක් මේ මේ ටික නිසා කන්නාඩිය හැදුණා. බාහිර රතුපත් රූප හැදෙන මොකද කියලා ඒක හැදෙන්න තියෙන කිව්ව කොයි ටිකද? කන්නාඩිය හැදෙන්න තියෙන හේතු ටික මිසක බාහිර රතුපාත වෙච්ච එකට හේතු ටික පෙන්වන්න තියෙන්නේ. වෙන හේතු ටිකක් කියනද දෙන්න. ඒ වගේ ඇහැ හැදෙන්න හේතු ටිකක් තියෙනවා. ඒ ඇහෙන්ම නම් මෙබඳු රූපයක් හදලා තියෙනවා. මේ රූපයක හය තුන තමයි බාහිරින් පෙන්වන්න බෑ. ඒ කියන්නේ මේ පේන රූපයක පටිවිආපෝ තීජෝ ආය කියලා එහෙම පෙන්වන්න බෑ. මේ පෙනෙන රූපයක මහ භූතයි කියන්නේ නෑ. මේකට කියන උපාදාන රූපයක් කියලා. එතකොට ඒ නිසායි මම ඔය හැමදාම කියන්නේ අපිට ලෝකය කියන එක ආයතනයන්ගේ උපද්දලා ගන්න වෙච්ච එක. ඕක ගැන සැක නැති වෙන්නේ කෙනෙකුට මේ පටිච්ච සම්පදායේ තේරුම තමයි. අපි කියමු මේ නාම රූප දෙක නිසා ආයතන ටික හැදෙනවා කියන කාරණාව නොදන්නා කමයි අපි කියමු පෙර ජීවිතයේදී පෙර ජීවිතයේදී කලබල ආහාර නිසා රූපේ හැදුනේ. අවිද්‍යා කර්ම සංහා කියන හේතු ටික නිසා නාම ධර්ම ටික හැදුනේ. මේ නාම රූප දෙක නිසා ආයතන ටික හැදෙනකොට නාම රූප නිසා ආයතන හැදුනා කියන එක නොදන්නා කමයි අවිද්‍යාව. අවිද්‍යාව නිසා මේ ඇත්ත නොදන්නා කම නිසා ඇහැ මම ඇහැ මගේ ඇහැ මගේ ආත්මයයි කියන තැනකින් හිතුවනම් ඒක තමයි යාගේ කාරණය. ඊට පස්සේ මගේ ඇහැට මගේ කන දිවනාසය ශරීරයට කැමති වන එක තමයි තණ්හා. ඒ අවිද්‍යා කර්ම තණ්හා කියන හේතු ටික හේතු වුණා අද මේ රූපය සංඥාට වෙනසට. අද රූපය අසුර කරගෙන පවතින චිත්තයි ටික ටික නිසා නාම රූප වෙලා නාම රූප නිසා ආයතන ටික හැදෙනවා. අදත් අපි මේ නාම රූප නිසා ආයතන ටික හැදෙනවා කියන එක නොදන්නා කම තිබුණොත් අවිද්‍යාවද අද අවිද්‍යාවපත්ති. අද මේ ඇහැ කන දිවනාසේ සතියේ මම කියන මගේ කියන දැනුමක් තිබුණා. මගේ ඇහැට මගේ කනට මගේ දිවනාසේ සතියට අද කැමැත්ත ඇති වුණා. ආයෙත් මේ විඥානය මොකද වෙන්නේ ආයෙත් මේ වගේ රූපයකට දැක ගන්න. ඉතින් මේක ගැනවත් නැහැ. ඒක දැන් මේ කටික සම්පාදයේ උගලට තේරුණොත් අපිට තේරුණොත් ඒක අවිද්‍යා කාරණා සංහා නිසායි දැන් මේ නාම රූප දෙක හැදෙන නාම රූප නිසා ආයතන හැදෙන්නේ ආයතන නිසා ස්පර්ශය සලආයතන පත්‍ය පස්සෙකට තියෙන්නේ ස්පර්ශ වෙනවා නෙමෙයි මේ ස්පර්ශ වෙච්ච දෙන්නේ කියන මත්තම පස්සේ තේරුණොත් තමයි අද විද්‍යාව අතහැරෙන එක විද්‍යාව කියන කොපේ. එහෙනම් තමයි මම මගේ මගේ ආත්මය කියලා අද ප්‍රශ්නාවකින් විශ්වාසයෙන් ගන්න තියෙන ටික අතහැරෙන්නේ. ඉතින් දැන් අපේ මේ කටිසම්පාදයේ තේරුම අපිට තේරෙනවා අපිට තේනෙන ඇහෙන හැම අරමුණක්ම ආධ්‍යාත්මික ආයතනයෙන් උපද්දපු දෙයකුයි අපිට තේරෙන්නේ. අපි පරිහරණය කරන්න කියන තැනට එනවා. ඒ කියන්නේ තියෙන ලෝකයක් අපි දකිනවා තියෙන ලෝකයේ ජීවත් වෙනා නෙමෙයි ආයතනයන්ගෙන් උපද්දවාගත්ත දේකුයි පරිහරණය කරන්න කියන්නේ. එතකොට ඒ පරිහරණය කරන දේද ඉතාම සියුම් උපාදායක ඒ කියන්නේ අපිට සැප දුක් විඳින විදිහට ලැබිච්ච දෙයක් මේ බුදුරජාණන් දේශනා කරන එක ඒක ඇත්තට මායාවෙන් කළ එකක් වගේ කියනවා. මහ භූත තියෙන තැනක ඇහෙන් ඇහැට මෙහෙම රූප සටහනක් මවල පෙන්වනවා. මේ මවල පෙනෙන මේ පෙනෙන රූපය දැකීම මාත්‍රයක් විතරයි මේකද කවදාවත් අල්ලන්න පුළුවන් එකක් නෙමෙයි. ඕගලන්ට ඇහැට පෙනෙන රූපෙට මම තව නිමක් කියන්නේ දැන් අර මම කියන්නේ වතුර වාදනයක් අපි කිව්වොත් ළඟපාත තියෙන ගහක් හරි ගොඩ නැගිල්ලක් හරි ඡායාවට වතුරට වැටෙන්න පුළුවන් නේද? වැටෙන්නේ නැහැ. වැටෙන්නේ නැහැ. දැන් වතුර වාදනයක් තිබ්බොත් දැන් ඒ ඡායාව රූපේ උගලට අවලන්න පුළුවන්. ඒ යන්න අපි දැන්නු. මතක අපලන එක කවදාව ඡායාව රූපේ අල්ලන්න බෑ. එතකොට ওই ඡායා රූපේ ඇතුලේ බොහොම වටිනා වටිනා වස්තු තියෙනවා. ජීවිතේට අවාසනාව ගෙනත් දෙන, අලය ගෙනත් දෙන කාලකන්න රූප තියෙනවද ඒක? වාසනාවන්ත රූප තියෙනවද? ඕගලන්ට පුළුවන් මේ ඡායාවව උස්සලා ගන්න. ඔක ඔය ඡායාව අහකට අරගෙන යන්න පුළුවන්. මොකද්ද මේ ඡායා රූපය අරගෙන කරන්න පුළුවන්? බලන්න විතරමයි පුළුවන්. බැලීමට අමතරව ඒක කිසිම වෙන වැඩක් ගන්න පුළුවන් බෑ කියලා ඔයගොල්ලෝ දැක්කොත් ඔයගොල්ලන්ට ඒක කිසිම වටිනාකම නැහැ. අතහැරෙනවා. ඔයගොල්ලන්ට ඡායාරූපය උස්සලා අල්ල ගන්න පුළුවන් කමක් හම්බ වෙන්නේ නැහැ. හැබැයි වතුර වගේ මිනිස්සු ඡායාරූපය ඉස්සනවා වගේ කෙනෙක්. ඒ ඡායාරූපය ඉස්සුවන්නේ ඡායාව පතිත්‍රේ වෙලා තියෙන වස්තුව සුතු නිසා. හරියට නැහැට පෙනෙන මේ රූපයට මෙන්න ගන්න ඒ වගේ වෙනසක් කික්කක්වත් නැහැ. ඒ පෙනෙන රූපයේ පතිත වෙලා තියෙන වතුර වාදනේ ඇති ආපෝදාතිය. මේ පෙනෙන රූපය ඒ මත්තමමයි මේ ටික පතිත වෙලා තියෙන පතේ ධාතුව. මේ පෙනෙන වස්තුව අර වතුර කියන දේ අල්ලන්නේ කියලා අත දැම්මොත් අත වතුර හැපෙනවා මිසක වස්තුව අහුවෙන්නේ ඒ ඡායාව අහුවෙන්නේ නැහැ වගේ. මේ පෙනදී අල්ලන්නේ කියලා අපදමොත් කපිල දහස්සේ අතහැතේ මිසක පෙනදී අහුවෙන්නේ නැහැ. පෙනෙන වස්තු කවදාවත් උස්සල ගන්නද අපිට පෙනෙන දේ උස්සල ගත්තා වගේ පෙනෙන්නේ පෙනෙන දේ අපිටදලා පිළිතුර තියෙන මහ භූත ටික උස්සන නිසා නේ පෙනෙන දේ උස්සන වගේ පෙන්නලා තියෙන්නේ අපි ඕක නොදන්න හින්දා මේ පෙනෙන දේවල් උස්ස ගන්න පුළුවන් හරි කියා ගන්න පුළුවන් කියලා පෙනෙන මේ කෝප කිලෝ 50ක් බරයි කියලා හිතාගෙන මේ කරේ කියන්නේ නමුත් පටවි ධාතුව මේ කරේ තියෙන නිසාට කෙනෙන් දේ කරේ කියලාගෙන නැහැ. කෙනෙන් දේ අපිටලා තියෙන පටවි ධාතුව විනාශ වෙනකොට අපිට හිතන කෙනෙන් දේ ඇලට යනවා. ඒ ධාතුව අපිටලා තියෙන මහ භූත ටික ක්‍රියාත්මක වෙනකොට අපිට කෙනෙන් දේ ළඟට එනවා. අර වතුර භාජනය අරගෙන එහාට යන විදිහ තෙමෙන්දේ ඈතට යනවා තෙමෙන්දේ ළඟට යනවා වගේ තෙමෙන්දට වතුර භාජනයෙන් බැහැර කළා තෙමෙන්දේ ගත්ත හැකිද නේද? ඒ වගේ මහ භූතයන්ගෙන් බැහැර කළා තෙමෙන්දේ ගන්න බැහැ. එතකොට මේ වගේ භූතයක් තමයි ඇස් ඉදිරියට එන්නේ. ඔය තුල වස්තු නැහැ, පුද්ගල නැහැ, සත්‍ය නැහැ, රාම් රිදී මුතුමනි මොකුත් නැහැ. එතකොට කොහොමද කියන උපාදාන රූපයක් කියලා මහ භූතයන්ගේ උපාදාය රූපයක්. මෙන්න මේ මත්තම හරියටම ඕගලන්ට දකින්න පුළුවන් නම් අන්නේ රූපේ ඇත්ත දකින්නකට කියන සම්මා දිට්ඨිය. ඔක ලෝකෝත්තර සම්මා දිට්ඨිය. එදාට කාන් රෙදි මුතුමනේ දුව ආදරෝ ජෝන දුරෝ කියන ඔක්කොම මතනේ මගේ මනසට නමුත් මේ මට්ටම නොදකින හින්දා අපිට හිතෙන්නේ කෙනෙන දේ ඔසවලා ගන්න පුළුවන්, කෙනෙන දේ අරගෙන යන්න පුළුවන්, කෙනෙන දේ අල්ලන්න පුළුවන්, කෙනෙන දේ කියන දේක් කියලා කරගෙනවා. ඔය මොකද යථාභූත යන්නේ නැතිකම නිසා ඇති අවිද්‍යාවකයෙන් හටගත්ත අවිද්‍යාවකත්‍ය හටගත්ත සංස්කාර. අවිද්‍යාවකයෙන් හටගත්ත සංස්කාර. තව මම ඔයගොල්ලෝ උපමාවක් කිව්වොත් අර බුදුරජාණන් වහන්සේ කාලේ හිටිය කුණ්ඩලන මහ රහතන් වහන්සේ කියලා හඳුන්වන්නේ. ඒ කුණ්ඩලන මහ රහතන් වහන්සේ මේ රහත් වෙන්නේ ඉස්සෙල්ලා. කුණ්ඩලන මහ රහතන් වහන්සේ හාමුදුරුවෝ ඉන්න තැන වටපිටාවේ හැමෝටම පේන ලස්සන කාන්තාවක් ඉන්නවා. හාමුදුරු යන යන තියෙන තැන පිටිපස්සෙන් කාන්තාවක් තියෙනවා. ඉතින් එයා හාමුදුරුවෝ හරියට මිනිස්සු බලනවා. අලජී හාමුදුරුවෝ, දුස්සී හාමුදුරුවෝ මේ මේ සාසනේ සඳහනවා මේවා එන්නට හරියට නින්දා පහත කරනවා. සමහර තැන්වල ඉන්න පාද දෙන්නේ නැහැ. ගාහන දෙන්නේ නැහැ. ඈ ඉතින් මේ හාමුදුරුවෝ හරිය හිතට දෙයක් හරිය හිතට දුකක්. හාමුදුරුවන්ට තේරෙන්නේ නැහැ. මම බලන බලන ඔක්කොටම තේරෙනවා කාන්තාවක් හැංගිලා ඉන්නවා. ඉතින් කවුරු හරි ඈත් ඉඳලා ගහම කුටි ඉන්න ඕ කාන්තාව නිසා. ඊට පස්සේ හැමෝම විදිහට මේ කාන්තාවේ ඉන්නේ. ඉතින් ඕක මිනිස්සු දැකලා කොටල් රජුන්ට කියනවා. කොටල් රජුම මොකද කරන්නේ? කොටල් රජු ඇවිල්ලා ඉතින් මේ ඉන්න කාන්තාවට එහෙම හොරෙන් තැල්ලා යන්න බැරි වෙන්නේ ආම්බුනේ මේ කාන්තාව කොහෙන් අයින් කරවන්න බැරි වෙන වටේට රැකවල් දාලා ඉතින් පරීක්ෂා කරනවා පරීක්ෂා කරනවා නැහැ. ඉතින් ආයෙත් කියන්නේ මේක ගිහින් විසාකාවක්. ඉතින් විසාකාවක් කියනකොට. ඉතින් මේ මේ විදිහට මේ හාමුදුරුව බොහෝ අවුරුදු ගානක් සීලයට දුක් කියනවා. එතකොට මෙහෙම ඉතින් ක්‍රීඩා නැද්ද? නින්දා අපහස නැද්ද? හාමුදුරුව ඉතින් කවකෙද්ද තමන්ගේ අතීත කර්මයක් නැති කියලා හිතාගෙන භාවනා කරනවා. භවනා කරන රහත්. රහත් වෙන දවසේ අර කර්ම විපාකේ අත්හැරෙනවා. ඉතින් මම කිව්වේ දැන් කෙනෙකුට සැප දුක් විඳින්න පුළුවන් ඒ විදිහේ රූප හදලා තෝරනවා. දැන් ඒ හැමෝන්ට දුක් විඳින්න අතීත කර්මය පල දෙන්න හින්දා දනු අපහස අහන්න අහලා දුක් විඳින විපාකයක් ලබා දෙන්න හිඳයි අර වගේ රූපයක් ලැබිලා තියෙනවා. කෙනෙක් මෙයාගේ කර්මයකට මිනිසුන්ට වැළඳ පේන එකක් නෙක. සැලැවකම කියන එකක් නෙමෙයි. ඔගොල්ලෝ දන්නවද අපිට මේ දැන් ඇහැට පෙනෙන රූපයි ඒ කුඹදන හම්බුරුගාවින් ඉස්සෙක් වෙන රූපේ අතර වෙනසක් තියෙන්නේ. නෑ එක. මේ විදිහට ඕගලන්ට මේ ලෝකේ නැවිලා නොපෙනුනා නම් මහ භූත ටික පැත්ත මේ සම්පූර්ණ මනසේ සිද්ධියක් නේ තියෙන්නේ. නැවිලා නොපෙනුනා නම් ඕගොල්ලෝ කාමෝගී විශ්වාසයක් නෑ. අපිට කාම භූමියේ සැප දුක් විඳින්න පුළුවන්කම තියෙන්නේ විපාක විඳින්න පුළුවන්කම තියෙන්නේ මේ විදිහට ආයතන රූප හැවිලා තියෙන හින්දා. අර කොණ්ඩගනහමකට එහෙම වෙන්න හේතුවක් දන්නවද? මෙතන තියන්න කියන්නද කතාව? ඒ වර්ගිකතුන් කියන්නේ කතාවක් කියන්නේ. ඈ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනය සමීම පින්වත් සමීම ගුණවත් අප්‍රමාදීය බණ භවනා කරන ස්වාමීන් වහන්සේලා මේ දිනම හරිම යාවේ හරිම විශ්වාසවන්තයි කිසිම කෙනෙකුට මේ දින තරහ කරන්නට කිසිම කෙනෙකුට මේ දිනකින් කරදරයක් වෙන්නේ නැහැ අහිංසකව කෙලෙකට ගිහින් පින්න පාති කරගෙන ඒ දාන ටික සමගියෙන් බෙදාගෙන දෙන්න ධර්ම සාකච්ඡා කරමින් භවනා කරනවා. ඉතින් මෙහෙම භවනා කර කර ඉන්න අතරේදී දවසක් මහ විහාරයට කියන්නේ ඒ ප්‍රධාන පන්සලට යන්න වුණා ඕල් කරන්න. ඕල් කරනවා කියලත් කියනවා මේ සති දෙකකට දැක්වන්න කියලා කියලා දිනේ කම්ම කරනවා. දැන් මේ දෙනම ඉතින් තමන් ඉන්න කෙනෙකුම හකුල්ලා සබලා අර මේ ප්‍රධාන විහාරයට දැන් යනවා. යන්න ඕනේ උනේ යන්න වෙලා තියෙන දැන් මා විකල් කැලේට. ඉතින් එහෙම යද්දී එකතු වුණාන්තරමකට මේ පිළිට යනවා කටි පිළිට යනවා වෙනවා. ඒලා මම පොඩ්ඩක් එළියට ගිහින් එන්නම් කියලා පොඩ්ඩක් කැටි පිළිට ගියා නම් ස්වාමීන් වහන්සේ පාරේ මේ ස්වාමීන් වහන්සේ නිකන් බලාගෙන ඉන්නවා. ඉන්නකොට මේ භවනාට පිටින්නකොට එතන ගහක් කියන ඔය ගහේ ඉන්න වෘක්ෂ දේවතා. මෙයා හිතන පොඩි කොරෝපම කරනවා. කොරෝපම කරනවා මේක හිතිලා දැන් හාමුදුරුවෝ කැටිකිට ගිහිල්ලා එනකන් ඉඳලා මෙයා ස්ත්‍රී රූපයක් මවාගෙන කොණ්ඩෙක් හද හද ඇඳුම හද හද අනිත් හාමුදුරුවන්ට එළියට ආවා. එතකොට දැන් මේ දෙන්න හරියම හිතේශීව හරිය පිළිඳුකම හිතියේ ආයෙ හිතපුවාම උනත් හරි සැකයක් ඇති වෙනවා. මෙයා මේ ඉදිරියට යන්න ඕනේ කියලා කියලා ගෑනු කෙනෙකුට ඒක ඇතුළේ ඉන්නවා මේ මොකක් හරි අනාචාරයක හිතලා තමයි මම මෙච්චර සත්පුරුෂයෙක් කියලා හිතියට මෙයා මේ දුස්සීල කෙනෙක් මෙයා පිරිසුදුයි කියලා හිතන මහා පිරිසුදු දීක්ෂුවක් මෙයා අතුරු කරන්න කියලා කියලා අරහම්බුල හිතුවා. දැන් ඉන්න පාරෙන් හාමුදුරුවෝ ඉතින් අර කැටි කැටි ගිය හාමුදුරුවෝ කතා කිව්වේ නෑ කතා කරන්නේ. ඇයි කියලා ඉතින් මම හිතනවා වහන්සේ මෙහෙම කෙනෙක් කියලා වහන්සලා වගේ අය අසුර කරනකොට තමයි කියලා දැනනවා මෙයා කියනවා එහෙම වැරද්දක් මම කළේ නෑ මම බොහොම පිරිසිදුයි මම මේ ශාසනයට බොහොම ආදරෙයි ශාසනය ගැන බොහොම හැඟීමෙන් කටයුතු කරන මොන විදියට පිළිගන්නේ දැන් මේ දෙන්න කතා කරන්නේ <laughs> තරහලා දෙන්න ආවා මහා විහාරයට ආවට පස්සේ කියනවා මේ හාමුදුරුවෝ පොඩි කරනවා මම පොඩි කරන්නේ මට පොයි කරන්න බෑ මම සීමාවට එන්නේ නැහැ මේ ආමුදුර මෙහෙම වැරද්දක් කළා එහෙනම් මේ ආමුදුර පිළිසිදු විශ්වාස නෙමෙයි මේ වික්ෂෝන්ගේ සීමාවට ගන්න එපා ඔක්කොම වික්ෂෝ මහත්තයාට කිව්වා මේ ආමුදුර නෑ මම එහෙම දෙයක් කළේ නෑ දැන් මේ පහත ප්‍රශ්නයක් මුළු ආමුදුර වල සිය ගාන සංඝයා අතර හරි ගැටලුවක් නෑ ඒකට සංඝ අධිකරණයක් කරනවා ඒකෙදි දැන් මේ ආමුදුර මම ඇහැටම දැක්කම ඇහෙන් දැක්කත් ඒක බොරු කරන්න බෑ හවුරුදු ඊට පස්සේ ක්‍රියාකාරී. ඊට පස්සේ අරහම මෙතන නෑ මම එහෙම වැරද්දක් කළේම නෑ. ඊට පස්සේ මේක හවුරුදුවට නිරනකොට අනිසාරු ඉංග්‍රීසියෙන් මෙයා එහෙම වැරද්දක් කළේ නෑ කියලා නම් අපිට එචනාගේ වචන පිළිගන්න වෙනවා. තම තමන් බොරු කිව්වා නම් බොරු කළා නම් තම තමන් මේ කර්ම විඳි. නමුත් ඒක විශ්වාසයකට අපිට දරන්න වෙනවා කියලා. නමුත් අන්තහම විදු බෑමයි කියලා තමයි. ඒ වෙලාවේදී අර විදිය හොඳටම බය වුණා. හිතන් මේ සංගපේත කර්මයක් වෙන්නේ ඊට පස්සේ ඇවිල්ලා අහසින් දෙකම දැඳලා මේ ස්වාමීන් සමාවෙන්න මේ මම නුදුන කමෙන් මමයි මේක කළේ මම මේක විහිළුවක් කළේ මේ ස්වාමීන් වහන්සේ බොහොම සතුටුයි මෙහෙමයි මෙහෙමයි කියලා කිව්වා. ඊට පස්සේ දෙවියා කිව්වා දැන් අරහංගු පිළිගන්නේ ඊට පස්සේ කොහොම හරි දෙවියෙක් එහෙම කියන්නේ හාමුදුරුවෙක් එහෙම කියන්නේ නැහැ පිළිඅරගෙන එකතු කෝය කළා. නමුත් කවදාවත්ම මේ දෙන්න එකට වාසය කළේ නැහැ ඊට පස්සේ කතා කළේ නැහැ. දෙන්න ගාමයි වන භවනා කළේ. එහෙන් ඉඳලා දෙන්නටම ඉතින් අධිකම ලබලා වෙන වෙනම සතුටින් ඉඳුණා. ඉතින් ඔය කරපු අකුසලයට මේ දිව්‍ය ඒ දේවාත්මය චිතලා හදි හරියට බුද්ධාන්තරයට අවීච මහානරකෙම කරනවා. ඊට පස්සේ එහෙම පැහැදිලි කරලා සතර කළ තුනක් නිසා අපේ බුදුරජාණන් වහන්සේ කාලේ වන්න ඒ තමයි ඔය අවතිත කර්මය හැටියට ලැබුණු ජීවිතවල කුඹ දාන උපුටේ කියන්නේ. හරි දෙවියා. ඉතින් ඒක අවශේෂ කර්මයට තමයි මෙයා පිටපස්සට ගෑනු රූපයක් හම් වෙන්නේ නැහැ වගේ තේරෙනවා. හරි දැන් යාකාරයේ විපාක දෙන්නේ. ඒකට මම මේ කිව්වේ බලන්න දැන් මේ පෙනෙන ගැන රූපේ රූපකලාප කඩ කඩ බලන්න පුළුවන්. ඒකේ රූපකලාප වල අනිත්‍ය තියෙනවා. ඔය රූපෙට ඒ රූපෙට කියන්නේ අවිද්‍යාව කර්ම සංහා කියන හේතුන්ගෙන් හැදෙන රූපයක්. ඒ කියන්නේ ඒ කෙනා කෙනාගේ කර්මයේ විපාක විඳින්න පුළුවන් විදිහට ඇහෙන් හදලා තියෙන රූප ටිකක් මුදක. මහබුදු තැන් තැනක ඇහැට පේනවා මේ රූපය. නමුත් විද්‍යමාන නැහැ. ඒ වගේ මේ පෙනෙන වර්ණ සතහන කියන එක ඔයගලන්ට මේ විදිහට පේන මේ රූපය ඒ කුණකනාවුන්ගේ පිටිපස්සේ යන කෙනෙක් ඉන්නා වගේ පෙනෙන රූපයක් අතර වෙනසක් ඕගලන්ට මේ ඇහැට පෙනෙන මෙහෙම රූප නැති වුණා නම් මේ රූප ඕගලන්ගේ පිටිපස්සේ ආවේ නැත්තම් ඕගලන්ට කවුද කියන්නේ නැද්ද? ඉතින් හොඳට තේරුම් ගන්න ඕනේ අපිට මේ රූප පස්තුල තියෙන මහ භූත ටික එක ගනුදෙනු කරන හින්දා මේ රූප ටික සජීව වගේ තේරෙන්නේ. ඒ කියන්නේ මේ පෙනෙන දේ පතිත වෙලා තියෙන වස්තුව වස්තුවෙන් පෙනෙන රූපය. පිළිසිඳ දකින්නේ. පෙනෙන රූපේ මේ පතිත වෙලා තියෙන වස්තුව පිළිසිඳ දකින්නේ. එතකොට මේ පටිවිදහතුව උපාදාය රූපය දෙකම එකක් කරලා පෙනෙන දේ අල්ලනවා කියන තැනකින් තමයි අපි ඉන්නේ. ඒ හින්දා ඇයි පෙනෙනවා පෙනෙනදී අල්ලනකොටත් අහු වෙනවා. හිමින් ඒකේ සතුටුකුත් සැප ස්පර්ශයක් රළු ස්පර්ශයකුත් තේරෙනවා. නොරවකම තමයි පුදුමේ. ඕකෝ සැපය කියලා පෙනෙන දෙයින් සැප වෙනවා, පෙනෙන දෙයින් දුක වෙනවා කියලා ඕගොල්ලන් නොතේරුම් තමයි පුදුමේ. ඊට පස්සේ සැප වෙන කෙනෙන දේ ගන්න හදන මේක දුක වෙන කෙනෙන දේ අහිං කරන්න හදනවා කියන එක නොවුණු තමයි පුදුමේ. ඉතින් මේක මේ හරි උගලකට අහුවෙච්ච වැඩ. ඒක මම කියන්නේ මේක නොවනින්ම ගෙවල ගන්න පුළුවන් සිද්ධියක් නෙකට. මේ යථාභූත ස්වභාවය. මේක ආය කෑලි කෑලි කඩලා රූප කලාප කඩලා කුඩු කොල්ල හැම බලන්න පුළුවන් සිද්ධියක් නෙමෙයි. එතකොට ඒකයි දික්කේ දික්කමත්තන් කියන්නේ යම් දවසකදී අපිට මේ පෙනෙන මහ භූත රූපේ, උපාදාය රූපේ, උපාදාය රූපේ කියන ගතිය විතර කණිකව දකින්න පුළුවන් නුවණක් ආවොත් ඒක පතිත කරලා කියන්නේ එහෙම අල්ලද්දිත් මේ පෙනෙන දේ පතිත කරලා කියන මහ භූතයේ පෙනෙන දේ නෙමෙයි කියලා වෙන් කරගන්න නුවණක් ආපු දවසටයි ඕගොල්ලෝ මේ පෙනෙන භූතයේ ආස්වාද රහිත අල්ප ආස්වාදයක් විතරක් කියන සුච්ච දෙයක් හැටියට කෙනෙක්. එදාටයි ඕගොල්ලෝ රූප සංහව නැති මේ පේනවා කියන දේ සැප දුක් විඳින්න පුළුවන් කියලා ඔගොල්ලෝ දකින්න තාක්ම පේන දෙයට කියන කන්නහව අයින් කරන්න බෑ. අයින් වෙන්නේ නැහැ. එතකොට පේන දේ පාටිකල තියෙන වස්තුව නැත්නම් මහ භූත ටික දෙන්නට අයිති නෑ කියලා දැක්කොත් අපි අල්ලන අපට අහු වෙනකොට අහු වෙන මහ භූත ටික මහ භූත ටික පේන දෙයට අයිති නෑ කියලා දැක්කොත් ඒකට තමයි ආයතන වෙන්නේ. ඒක තමයි යථා භූත ස්වභාවය. ඉතින් මේ ස්වභාවය කොච්චර සිවුම්ද කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ විදුලියෙනි. ඒ කියන්නේ ලකුණු වහනකොට තියෙන එදින් අස්ලොම සියක් වර පලාගෙන යන දෙකින් විදුලියකට වඩා සිවුම් කියලා මේ චතුරාර්ය සත්‍ය අවබෝධය. අර හන්සයක් ඉතින් දීන් කිරිදෙන් කරගන්නවා වගේ මේ තේන වාගේ මහ භූතයන්ගෙන් වෙන් කළ ගන්නවා කියන මනස මොන තරම් කියුම් මත කිලුකු මට්ටමක් වෙන්න ඕනේ. මොන ඔය මට්ටමට ආවහමයි ඕගලන්ට රූප තණ්හාව නැති වෙනවා. එදාටයි ඕගලන්ට මේ පෙනෙන රූපේ හතරම කියන්නේ මොකද්ද? පෙනෙන දෙයට හේතු ටික හැටියට හම්බ වෙන ඕගලන්ට ඇහැ. ඇහැදිලි තියෙන හේතු ටිකෙන් තමයි උගන්ට මේ දෙන්න තියෙන රූපෙට නන්ද වෙන්නේ. කුණ්ඩකානහාමුදුරුව පිටිපස්සෙන් ආපු රූපය ඒබඳු රූපයක් ගේන්න තියෙන හේතු ටික තියෙන්නේ ඇහි. ඇහෙන් තමයි ඒබඳු රූපයක් වෙන්නේ. නැතුව ඒබඳු රූපයට නම් දේවල් කටියාපු තේජෝයි. මා අවකාශයෙන් බාහ භෞතික. ඒබඳු රූපය හැදිච්ච එකට හේතු ටික පෙන්වන්නේ නැහැ. ඇහැ හැදෙන්න තියෙන හේතු ටිකට පෙන්වන්නේ අවිද්‍යාව කර්ම තණ්හා ආහාර. එතකොට ඒ කුණ්ඩදාන හාමුදුරුවන්ට නින්දා පහස අහන්න පුළුවන් විදිහේ ස්ත්‍රී රූපය හැදිලා තියෙනවා. අවිද්‍යා කර්ම තණ්හා ආහාරයෙන් කියලා කියන්නේ. ඒ වගේ අපිට ඇහැට පෙනෙන මේ රූපය ඇහැට පෙනෙන මේ රූපය හැදිලා තියෙන්නේ ඇහැ නිසා. ඇහැ හැදිලා තියෙන්නේ අවිද්‍යා කර්ම තණ්හා ආහාරයෙන්. ඒ අවිද්‍යා කර්ම තණ්හා ආහාර ටිකෙන් හැදුනේ ඇහැ නෙමෙයි නාම රූප. අවිද්‍යා කර්ම තණ්හා කියන ටිකෙන් තමයි චිත්තකය ටික ටික හැදුනේ. කනබුන ආහාරයෙන් තමයි රූපය හැදුනේ. ඒ රූපය මේ චිත්තකය ටික ටිකේ දැන්ද චිත්තකය ටික ටිකේ රූපය දැන්දාම ඔකට කියනවා අනිවාර්ය පස්සේ ඕමම උපකාරය කියනවා. නාම ධර්ම ටික රූපයට රූපේ නාම ධර්ම ටිකට උපකාරය කියන එකට කියන නාම රූප කියලා. ඒ නාම රූප නිසායතන වුණා මිසක එහෙම නැතුව ආයතන හැදෙන්න වෙන හේතුවක් නැහැ. ඒ ආයතනයන්ගෙන් උපද්දපු රූපයක් තමයි පේන්නේ ආයතනයෙන් උපද්දපු සබ්දයක් තමයි ඇහෙන්නේ. එතකොට කියන ලෝකයක් හම්බ වෙනවා නෙමෙයි ලෝකයක් හදාගෙනයි පරිහරණය කරන්නේ කියලා නෝනක් වෙනවා. ඔය ආයතන ටික වෙන වෙනම දකින්න ඕනේ අපි හරිනම්. එතකොට තමයි මේ දර්ශනය බර නැතුව මොනතරම් ඇත්තද කියන තැනකට එන්නේ. ඒ ඇත්ත ඇති හැටි දකින්න එකටයි සම්මාදිට කියලා කියන්නේ. ඔය ඇහැ වෙනම දකින්න, රූපය වෙනම දකින්න, කන වෙනම, ශබ්දය වෙනම වෙනම දකින්න. ඒක දකින්න මත්තමකට කියනවා යථාභූතය. එතකොට දකින්න දේ දැකීමක් විතරයි අහන දේ ඇහිමක් විතරයි කියලා දකින්නමත් වෙනවා සෙන්ටෙනකොට අන්නේ දර්ශනයේදී තමයි කියන ලෝකයක් හම්බ වෙනවා හම්බෙච්ච ලෝකේ තියෙනවා කියන වැරද්ද අපේ මත හැදෙන්නේ. අපි දන්නවා කර්මයට නැත්තම් මේ ආයතනයන්ට නැවුම් ආයතනයෙන් උපද්දපු ලෝකීකුයි පරිහරණය කරන්නේ කියලා. මොකද බුදුදහම අනිත් හැම දර්ශනයකටම වෙනස් වෙන උතනේ. ලෝකේ ගුණාංගයේදී අදහස හැම දර්ශනයකම අනිත් ආගම් වල හොඳ නරක දෙක තියෙනවා. ඒ හැමෝගෙම මූලික අදහස තමයි ලෝකේ තියෙනවා ඒ තියෙන ලෝකෙට අපි උපන්නා ඉපදිලා ඒ තියෙන ලෝකේ ජීවත් වෙනවා අපි කර්මානුරූපව අපි නැරලා ලෝකේ තියෙනවා කියන මට්ටම තමයි අනිත් හැම ආගමකම මූලික කියලා කියන්නේ. එතන ඉඳලා තමයි මේ ලෝකේ තන්ති උපන්නත් පස්සේ මේ ලෝකේ යන්නේ ඉස්සෙල්ලා. ලෝකෙට යහපත කරලා යනවා. මේක හොඳ දේ කරනවා. නරක දේ කරන මේ කාල කියලා හොඳ නරක දෙදෙන ආගම මොනතරම් තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒකට පුරාත් වෙනත් එක මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දර්ශනය කියන එක අනිත් කෙනෙකුගේ දර්ශනය කිට්ටු කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ හොඳ නරක කියන දෙකට උන්ගෙන් පවතින සිද්ධිය. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අපි උපදින්නේ සෙල් ලෝකෙ කියනවා නෙමෙයි, තිබුණා නෙමෙයි. මේ ස්පර්ශ ආයතන හයේ ඉපදීමම ලෝකෙ ඉපදීම. කියන ලෝකෙක ජීවත් වෙනවා නෙමෙයි, ස්පර්ශ ආයතන හයේ පැවතීම ලෝකයේ කියන්නේ. ලෝකේ තියෙන අපි මරලා යන අන්නේ ස්පර්ශ ආයතන හය නිරුද්ධ වීම ලෝකේ නිරුද්ධ වීම කියලා. මේ භවයක් මොන ශරීරයෙන්ම ලෝකයට ලෝක ඇතිවීමක් නැතිවීම නැති කර මඟක් තමයි කියලා දර්ශනයක් තියෙන බුදු දෙනා. ඒ මොකද මේ ලෝකයේ ඇතිවෙන තියෙන හේතු ටික දැක්ක නිසා බුදු දෙනා. ලෝකේ හැදෙන්න හේතු ටික අවිද්‍යාව කර්ම කරනවා ආහාර කියන පංච පාදස්කන්ධ යුදේ ඔයගලන්ට ඕන පරිසංග ධර්මයේ ඥාන කතා වල උපයෝගී ඥානෙ පොඩ්ඩක් කියවන්නකෝ. එතකොට ඒකේ තියෙන හොඳට සමපලස් ලක්ෂණයකින් යුත් උපයෝගී ඥානෙ කියන ටික. එතකොට ඔකට මොනවද අදහසක් තියෙනවා? මම මේ ඔස්ට්‍රේලියාවෙන් අහකට ඉතිරි ඉස්සෙල්ලා අපි හේනාසෙන් හිටිච්ච දෙයක් ඒ වෙනාට දෙන්නවා මේ ස්වාමීන් වහන්සේ නමක් ගුරු සම්පාවක් කියලා. ඒකට බෙහෙත් කළා මේ මාසයක් විතර කලින් දෙකයි. ඒකට දැන් හොඳයි. හැබැයි කරන්ට් එක ඉවරට පස්සේ දැන් සම්බුන් එයා විශ්නාය කොම්පියුටර් කියලා අපු දැනෙන්නේ. දැන් ලුණු කෝප්පයක් වැක්කිරුවොත් ප්‍රශ්නයක් නෑ බත් එක. කොහොමද කෝප්පිය කරලා දෙනවත් ප්‍රශ්නයක් නෑ. මම කිව්වේ දැන් හොඳට බලන්න එකම වක්ෂයට බෙදාගත්තාම දැන් අපි එදා මොකද වෙන්නේ රුණෙදී කියලා. අනේද? අපිට රුණ වැඩි ඒක බලන්න ආවා. හාමුදුරුවෝ චුට්ටක ගන්න. එකම වස්තුවේ එකම රුණ වැඩි වෙනත් එකම රුණ නැති වෙන්න හේතුව මොකක්ද? දැන් බාහිර තියෙන රසය නම් අපිට දැනෙන්නේ. බාහිර තියෙන රසය නම් දැනෙන්නේ. ඒක තිබ්බත් නේද දැනෙන්නේ. දැන් අරහාමුදුරන් කියලා කියන්නේ අර මේ කරන්ට් එක කරුවට පස්සේ මේ ඉවර කියන ස්නායු ටික ඔක්කොම පිච්චිලා ඒකෙන් දැන් දිව නැහැ. දිව නැති වුණාම රස නැහැ. දැන් දැන් මේ හැමෝටම රසයක සැප දුක් විඳින්න පුළුවන්. එතකොට හොඳට තේරෙනවා දිවෙන් රස හදලා දුන්නාම දිවේ දිව නිසායි රස හදලා දෙන්නේ එහෙම හදලා දුන්නු රසය තුනට පොදු පිළිද පුළුවන්. දැන් දිව නැතිව රස කියන එක උපදින්නේ එහෙම වුණොත් රසයකින් දැන් රහ කාලා තියෙන සැපසෙන ඉඳ තියෙනවා නම් පිට රහ කාලා දුකසෙන ඉඳ තියෙනවා ඒ සැප දුක කිසිම නැහැ. ඒක මම මතක් කරේ අපිට තේරෙන්නේ නැති වුණාට බාහිර වස්තු වස්තුවම උපදින්නේ ආධ්‍යාත්මික වස්තුව. එතකොට ඔන්න ඔය මට්ටම තමයි ඇත්ත. ඔන්න ඔය මට්ටම දකින්න පුළුවන් දැක්කොත් ඒ දකින්න මට්ටමට කියන සම්මා දිට්ඨිය කියලා. ඒක තමයි ඇත්තටම ඇත්ත තථාගතයන් වහන්සේ ඇති කල්ලිත් නැති කල්ලිත්. පවතින ඇත්ත. ඔතෙන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නිදුක් වූ මොනවට දුක් ගෙවීම පිණිස පවතින ස්කන්ධයේ උදේ වේදනා මොන කියලා. නිදුක් වූ ආර්යෝ එතන දුක් නැති ආර්යෝ උතුම් වූ ස්කන්ධයේ උදේ වේදනා නොවන. ඔන්නෝය නුවණ තිබුණොත් තමයි දැක්කොත් තමයි සතරමත් වූ සම්මාදිට ඒ මට්ටමට තමයි යම් කිසි සමුදේ ධම්ම සම්බන්ධ නිරෝධම කියන්නේ. මොන දැන් අපි ටිකක් අහගත්තනේ ආයතන ටික මේ ඔක්කොම මම කැටි කරලා කැටි කරලා මතක් කරේ. අපි යමක් දකිනවා නම් දකින්නේ ඇහෙන් හදපු රූපයක්ම මිසක තියෙන දෙයක් නෙවෙයි. ඒකට හේතු ටික තමයි මම කියන්නේ ඇහැ කියන්නේ කැහැදලා තියෙන අවිද්‍යාව කර්ම සංහාවේ. ඒ ඇහෙන් මෙහෙම රූපයක් උපදින හිඳයි රූපයටත් කියන්නේ බුදුදහමට අවිද්‍යාව කර්ම තණ්හා ආහාරයෙන් හැදලා තියෙනවා. හරත් හැදලා තියෙන්නේ එහෙමයි, සබ්බත් හැදලා තියෙන්නේ එහෙමයි. බුදුදහම ගත්තාම සමන් තුලම මොබ්බයක් වුණ සතියේ තියෙනවා ලෝකයේ කියන හැදලා ඔය ටික දැක්කම සම්මානයි. දැන් ඔන්න ඔය ටික දැන් අපි නිකන් අහගත්ත කියනකොට අහගත්තට දැන් ඕක තේරෙනවද තේරෙනවද කියන්නේ. වැඩි ඒව මුකුත් ඕනේ නැහැ. තමන්ගේ ඇහැකන දිවනාස්සේ ශරීරයේ කියන ටිකෙන් මේ ලෝකේ හදලා පෙන්වන්නේ කියන ටිකක් තේරෙන්න ඒකත් උදාරෙන්න. මේ කෙරෙන දේ අල්ලන්න දේ අල්ලන දේ කියන්නේ කියන තැනට ගන්න. එතකොට ඉදීම යරමත් වෙනවා. මේ සම්මාදිට්ඨිය කියන එක පෙන්වන්න පුළුවන් එක එක පරිණාමය. ස්කන්ධයන්ගෙන් පෙන්වන්න පුළුවන් ධාතුන්ගෙන් පෙන්වන්න පුළුවන් ආයතනයන්ගෙන් පෙන්වන්න පුළුවන් ඉන්ද්‍රයන්ගෙන් පෙන්වන්න පුළුවන් ඕනම කෙනෙක්ගෙන් පෙන්වන්න පුළුවන් යථා භූත ස්වභාවය. එතකොට පෙනෙන දේ අනිත් ආයෙ පෙනෙන දේ දෙන් කළා පිච්චේ පිට මත දැකීම දැකීම කොමනයි කියලා සංකල්ප දකින්න දැන් සම්සාරවම සම්මාදිට්ඨිය. කොහොමද දැන් අපි ඕක අහගත්ත කියන්නේ මෙන්න මේ වගේ අක්කක් දැකපු දවසට තමයි මේ ජරා මරණ සංඛ්‍යාත සසරේ නිවෙන්නේ කර්ම රැස් නොවෙන්නේ ඒ මට්ටමට විද්‍යාව කියන්නේ කියලා අහගත්තා. අහගත්තට තේරෙන්නේ ඒක එළඹ සිටින්නේ නැහැ. ඒකවල බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ඇත්ත තේන්නේ නැත්තේ එළඹ නොසිටින්නේ අහේතුක හින්දා එහෙම නෙමෙයි. පෙර කරපු පින් නැති හින්දා නෙමෙයි. ආවර්ණීය ධර්මයන්ගේ මනස ලැබෙන නිසා. ඒ නිසා මේ ඇත්ත දැක ගන්න තැනට ගන්නේ ප්‍රතිපදාව බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඒ තමයි සීල සමාධි ප්‍රඥා. මේ සීල සමාධි ප්‍රඥා කියන තැන කිය තැන තියෙන්නේ සමථ විදර්ශනා කියන ධර්මතාව දෙක. සීලයට පිට සමථ විදර්ශනා වඩනවා. එතකොට ඒක කරන්නේ මොකටද? මෙන්න මේ යථාභූත ඥානයේ දක්වා ඇත්ත ඇති හැටි පවතින ධර්මය ඇත්ත ඇති හැටි දකින්න තැනට ගන්නයි ඔය ටික කරන්නේ. ඉතින් දැන් මේ ටික ඉගෙනගත්ත කෙනා ඊට පස්සේ පන්ති නිත්‍ය පන්තියේ හෝ පොය අටසිල් සමාදන් වෙලා ඔබමණකින් කාය විවේකය හදා ගන්නවා. සීලයක පිළිතනවා. හැබැයි මේ සීලයට සීලය සම්පූර්ණ වෙන ක්‍රම හතරක් තියෙනවා. ආත්ම සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධ සීලය, කර්ත්‍ය සම්මිශ්‍ර සීලය කියලා. සීලය කියන එක සම්පූර්ණ වෙන්න, රාත්‍රල කියන එක සම්පූර්ණ වෙන්න කාල හතරක් ඕනේ නම් එක කාලෙකින් රාත්‍රලක් වැඩි කරන්න පුළුවන්. ඒ වගේ සීලය කියන එක සම්පූර්ණ වෙන්න සිල්වත් කියලා කියන්න ওই ධර්මතා හතරම ඕනේ. දැන් මේ එක සංඛාලක් විතරයි ඔයගොල්ලෝ ගාව තියෙන්නේ වගේ දැන් පන්තිල් සමාදන් වුණා පොහොය අටතිල් කියලා කියන්නේ ওই සිල් හතරේ ප්‍රාතිමෝක්ෂ සම්මත පිළිවෙල කෙනෙක්යි විතරයි තිබුණා තියෙන්නේ. දැන් ඕගොල්ලෝ ඇති කරගන්නව සිල්වත් වෙන නම් තව ඔකට එකතු වෙනවා නම් ඉන්ද්‍රිය සංවරයට එකතු වෙනවා. ඒ කියන්නේ ඉන්ද්‍රිය සංවර කරනවා කියලා කියන්නේ පුළුවන් තරම් ඇහෙන් රූප බලන්නේ නැතුව, කනෙන් ශබ්ද අහන්නේ නැතුව, කඩ තුවන්ත ලබන්නේ නැතුව ඉන්න ඕනේ. එහෙම නේද? ඕම් බෝ කියලා. කවුද කියලා තියෙන්නේ මම දැන්නේ. බුදුහාමුදුරේ දේශනා කරන ඇහෙන් රූප බලන්නේ නැතුව ඉන්න එක සීලයක් නම් අන්ධයක් නෙමෙයි. කනෙන් ශබ්ද අහන්නේ නැතුව ඉන්න එක සීලයක් නම් ජීවි ඇහෙන්නේ නැති කෙනා කොහොමද සිදුවන්නේ කියන්නේ. ආර්ය ශාසනය එහෙම කියන්නේ නැහැ කියනවා. මම දෙවි මොකක්ද කියන්නේ. මේ ඉස්සරට හොඳ අවධානය යොමු වෙන්නේ. සංවර කරගන්නවා කියලා කියන්නේ ඒකෙන් කියන්නේ රූප බලන නැහැ කියලා. බලන එක සංවර යම් රූපයක් බලනකොට ලෝභ, දේශ, මෝහ, ලාමක අකුසල ධර්ම උපදීනම් උපන් අකුසල ධර්ම වැඩේ නම් ඒබඳු රූප පුළුවන් තරම් නබලයි. ඒවා අනිකරන යම් රූපයක් ඇහෙන් බලනකොට අලෝභ අධේශ අමෝහ කියන නූපන් කුසල ධර්ම උපදින මොකම් කුසල ධර්මයේ වැඩි වෙන. ඒබඳු දේ බලන්න ඇහැ පරිහරණය කටයුතු. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ චක්කුණා රූපං විස්වන නිමිත්ත ගායි හොති නාමයෙන් දෙන ගායි යත්‍රාදි කරන මේන චක්කුන්ද මතන්ත විහරං කරන අවිද්‍යා දෝමනස පාපක අකුසල ධර්ම අනුවාසයෙන් පසු සම්මුරාය ප්‍රතිපදිතී රක්කති චක්කේන්ද්‍රේ චක්කේන්ද්‍රේ සම්මුරණ අපජති ඒ කියන්නේ ඇහෙන් රූප දැකන යම් ආකාරයකින් අවිද්‍යා දෝමනස ලෝභ දේශ රාමක අකුසල ධර්ම උපදින විදිහට ඇහෙන් නිමිති වශයෙන් අනුනිමිති වශයෙන් ආරගෙන හැදිරෙන්න එපා ඇහැ රැක ගන්න චක්කේන්ද්‍රේ සම්මුරයට පැමිණෙන්න චක්කේන්ද්‍රේ සම්මුරයට උයල කනත් එහෙමයි. ඇහැ දෙකට බෙදා ගන්නවා සේවනයේ ප්‍රතිවිරුද්ධ නොකොට. නම් රූපයක් බලනකොට අකුසල ධර්මවල කෙලෙස් ධර්ම උපදින තිබඳු විදිහේ රූප බලන්නේ නැහැ කියලා ඒකත් අත්හරිනවා. යම් රූපයක් බලනකොට ඒ කියන්නේ වන්නකොට දැරුවට පංචවලින් මගකට බලනකොට කමන්නේ නැහැ. තිබඳු රූපයක් දැරුවට ලෝක යම් රූපයක් බලනකොට අලෝභාද්‍ය සමෝහය කුසල ධර්ම කියන මේ විදිහට ඇහැ පරිහරණය කරනවා. ওই විදිහට කන දිව නාසය ශරීරයේ මනස කියන ආයතන හයම දෙකට බෙදලා ගරන් ගන්න කළු පැත්තට හැරලා නිරද සුදු පැත්ත අසුර කරනවා කියන තැනට එනකොට තව පාන් කාලක් ඉක්මනට වෙනවා. ඒ කියන්නේ සීලේ තව කොටසක් කියන ඉංග්‍රීසි ඊට පස්සේ ආජීව පාරිශුද්ධ සීලය කියලා කියනවා ඒ කියන්නේ මේ දහම සල්ලු කරුකස මේ රැකුණු අත්‍යති කෙනෙකුට වඩන්න පුළුවන් ප්‍රතිපදාවක් නෙමෙයි මේ ප්‍රතිපදාව. ඇත්තටම දයාව, අනුකම්පාව ආදී ගතියකි මකුසලිතු මනුෂ්‍යත්වයට ප්‍රකට වෙන ධර්මයක්. ඒ නිසා නපුරු නරක ගති මිනිහෙකුගේ ජීවිතය රළු වෙන හේතු වෙන විදිහ රැකියා ආසාදින්න වෙනවා. ඈ ඔය විසවර්ග වෙනදාන් කිරීම ආවදෝර වෙනදාන් කිරීම මාර්ගවල වෙනදාන් කිරීම සත්‍ය වෙනදාන් කිරීම ඔය වගේ දේවල් කරලා සාකච්ඡින් ගත්තාම මිච්ඡා ජීවිතය කියලා යමක් කියන මේ ටික අත්හැරලා සම්මා නිරර්ම ජීවිතයෙන් ජීවත් වෙනවා. ඒකේ ඒ ධර්මතාවයේ අනුව පන්තිල් ගත්තාම පන්තිල් වලට සාපේක්ෂව තමයි ඔය කියන රළුම මට්ටම. අටසිල් ගත්තාම මිත්‍යා ජීවේ තව ටිකක් වැඩි ප්‍රදේශයක් යටකොට වෙන සම්මාජීවයේ තව ටිකක් ඒක වඩා විස්තර කරනවා. පැවිදි වෙලා සාමාන්‍ය රසීදයක් ගත්තොත් මිත්‍යාජීව තව ටිකක් අතරමකට දෙන සමාජී ওই විදිහට ඒ ඒ ධර්මතාවයට සාපේක්ෂව සමාදන් වෙන සීලයේ හැටියට මිත්‍යාජීව සමාජීව කියන එක ප්‍රබෙදෙන ඒක අඳුම කොටස තමයි අර මම කිව්වේ. එතකොට ඒ විදිහට ඉන්න. ඊට පස්සේ ප්‍රත්‍යසන්නිසිත සීල කියලා කියන ස්වාමීන් වහන්සේලා නම් චීවර පින්නපාත සේනාසන ගිලන්පස තියෙන මේ සත්‍ය හතර මොනින් බලන ඒකේ ඇලෙන්නේ බැඳෙන්නේ නැතුව පරිහරණය කටේට ඒකම උගලන්ට හරිටි ඒ කියන්නේ යම් ජීවව දුරවල් වේවා අඳුම් පළඳුම් වේවා ආහාර පාන වේවා බෙහෙත් වේවා ඕගලන් සුවය අතරම තමයි තියෙන්නේ ඒ ටික ආදීනව දකින්නේ නිස්සරණාදී කලකිරීමේ නුවණ ඇතුව ආදීනව දකින පරිහරණය කරන්නේ ඕනෑවට වල ඒක ඇලෙන්නේ බැඳෙන්නේ නැතුව ඒව මමම කරගන්න නැතුව ඒව මගේම වෙන්නේ නැතුව නිස්සරණාදී පරිහරණය කරන්නේ කියන්නේ කවුණ දැනගෙන පරිහරණය කරන්නේ ඔන්න ඔය ටික කළාම තමයි පාන් රාත්තරම තියෙන්නේ. කාර්යය අහකට. ඇත්තටම ඒ මට්ටමේ අපේ ජීවිතය අඳුනලා ඔයගොල්ලෝ භවනා කරන්න ගියාට හරියට හිතාගෙන ගන්න අමාරුයි. මොකද මේ ශාසනයේ සමාධියට වෙන කම්මඨහනක් නැහැ. සීලේම සමාධියට කියන සමාධි සම්මතනික සීලය කියලා කියනවා. අපි සීලය කියලා අද දකින්නේ කියන පා සාත්‍රලේ කියලා දකින්නේ හතරට කපලා එක කෑල්ල. ඒ වගේ සීලය කියලා අපි දකින්නේ මේ වගේ හතරක් ධර්මයක එක කොටසක් විතරයි. නමුත් මේ චිතට තව ඉතුරු ටිකකුත් එකතු වුණාමයි ඇත්තටම අපේ හිත අසංවර ගතිය අත්හරිනවා. මම මේ හිත හදාගන්නවා භාවනා කරනවා කියන එක අපහසුකම්. සොර සොරන්න පුළුවන් වෙන්නේ ඒ නිසායි. මේ සීලයේ තියෙන අලුත්ම හින්දා දැන් භාවනා කරනවා කියන එක කතාය වුණා වගේ එකක් නෙමෙයි. එහෙම දුර තියෙන්නේ ඒ නිසායි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මණ්ඩපයේ නිකන් වික්‍රේ බ්‍රහ්මචර්ය මහන්නේ මේ බ්‍රහ්මචර්යව හදිත මිහිරි තැනක් වගේ කියලා. ඒකේට මිහිරි කියනවා. නමුත් ඒක සම්පතේව තියෙන්නේ හරියට අපි මේ බුදුරජාණන් වහන්සේ දෙන්නන ක්‍රමෝපායම් ක්‍රම විදි අනුගමනය නොකරන නිසා. ඒ නිසා සීලය කියනකොට ඔන්න ඔය ටික ගැන අවධානය තබා ගන්න මේ පුළුවන් තරම් ඉතලා කියලා හැකියාවක් තමයි හැටි හැටි මට්ටම සිදුවත් වෙනවා. ඔන්න එසේම සීලයක පිහිටීම මට්ටම ගැන සැලකීම තුළ ඒ මට්ටමක හදාගත්ත කෙනයි සුදුසුවමත පමණම වඩන්නේ. එහෙම නැතුව මෙයාට පංචිල් ගත්ත පමණකින් අටසිල් ගත්ත පමණකින් නෙමෙයි. අදහම දැන් මේ සිල් ගත්තාම ඉතුරු ගත ටික දැන් හරි හදාගත්ත දැනුම හර පුළුවන්. ඊට පස්සේ ඔන්න ඒ වගේ මට්ටමක සීලයක පිහිටියා. ඉඳලා දැන් අපේ චිත්ත සමතේ ඇති වෙන කමතහනක් වඩනවා හුරු පුරුදු වෙනවා. ඒ චිත්ත සමතේ ඇති වෙන කමතහන් තමයි මම උදේ මතක් කළේ එක තැනක ඉඳගෙන ඉන්නකොට වඩන්න ඕනේ බුද්ධංග භාවනාවක්, සබ්බචික භාවනාවක් ඉගෙනගෙන ඒක කරනවා. තව පරිහරණය භවනා කියලා ඉඳගන්නේ සක්මන් කරන සක්මන් කරන හෝ වැඩකටයුතු කරන යෝව දුරවල් ප්‍රතිබල වහන්සේගෙන් සිදුවන කොට සමතහනක් මෙහෙ කරමින් කරන්න ගමකුත් ඉගෙන ගන්නවා. එතකොට මේ ක්‍රම දෙකෙන්ම තමන්ගේ මනසේ සම්මරයේ කැටි වෙනයි කරන්නේ. චිත්ත සමතය ඇති වෙනයි කරන්නේ. ඒකට තමයි සමත කමතාව. දැන් මේකෙන් අපි උදේ පුරුදු වුණා සත්‍ය නිමිත්තේ සබාවන ආනාපානසති කමසහන වඩන හැටි. ඊට පස්සේ පුරුදු වුණා අපි කතා කළා මොකද්ද? සත්‍ය නිමිත්තේ සබාවන සක්මන් කරන හැටි. සත්‍ය නිමිත්තේ හිත සබාවන අගිය තියෙන අගියක් අගියක් ගානේ සිහියෙන් නුවණකින් ඒක දිනු කරලා හිත විතරම නොදී සක්මන් කරන හැටි. කතා කළා. මොන ඔය ටික ගැන අපි පස්සේ වුණා තව කතා කරමු. ඔය විදිහේ උපායක් කරන එකට කියනවා මොකද්ද? සමතේ කියලා. මේ සමතේ මොකටද? විදර්ශනාවට උපකාර පිණිස. විදර්ශනාවට උපකාර පිණිස. විදර්ශනාව කියලා කියන්නේ මොකක්ද? ඈ විදර්ශනාව විශේෂ දැක්ම කියන්නේ මොකක්ද? දැන් ඒකයි ප්‍රශ්නේ. මම පාලියෙන් අහුවා මොකද සිංහලෙන් කියන්නේ. මම දැන් විශේෂ දැක්ම කියන්නේ මොකක්ද කියලා ඔයගොල්ලෝ විදර්ශනා කරනවා. දැන් මේ භාෂාවේ ලක්ෂණ වල වෙනස දෙන්නේ මම කිව්වේ. මේ අපි කියමු අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් විශේෂයෙන් දකින්න එකට කියනවා දර්ශනා ඒ කියන්නේ ලෝකය සාමාන්‍ය ලෝකේ කෙනා දකින්න කමට වඩා දකින්න දෙයට වඩා විශිෂ්ටව විශේෂයෙන් දකින්න කමට විපස්සනා විදර්ශනා කියලා කියනවා. එතනදී දැන් අපිට පේන්න පේන්න හැම අරමුණක් ගන්න විදර්ශනා කරන්න දෙවියොත් අපිට ඉක්මනට එපා වෙයි. ඒ හින්දා බුදුරජාණන් වහන්සේ උපාය පනවලා තියෙනවා. ඒ උපාය තමයි මොකද්ද? ඒ සතිපට්ඨාන. සතිපට්ඨාන සූත්‍රයේදී පෙන්වන්නේ ආධ්‍යාත්මික ශරීරයට බාහිර ශරීරයට කියන මෙන්න මේ පරිඥානික වස්තු ටික විතරක් විදර්ශනා කරන්න හැටි. ඒ කියන්නේ දැන් ගෙවල් දොරවල් යාන වාහන එක කඩන් මිල මුදල් දූ දරුවෝ කියලා අපේ සිත මොනතරම් දේවල් වල දැකිලා ඉන්න සංහාව තියෙද ඔය එකක් එකක් ගානේ අයින් මෙනෙහි කළා අයින් කරනවා කියන එක ලේසි නෑ නේ අර මම කියන්නේ මේ වස්තු පුරාවතම මහා කසු කලාවක් තියෙනවා ඔය කැලෑවේ හත්තු නොවැන්නේ යනවා කියන එක දෙයක් නෑ. ඒ කියන්නේ අපිට වෙනවා මුළු කැලේම තියෙන කටු ටික වහන්න වෙනවා. හරි ලෑලි ටිකක් හරි පහළ ටිකක් හරි දාලා මුළු කැලේම තියෙන කටු ටික වහලා තමයි අපිට යන්න වෙන මොකද? කටු වෙන්නේ නෑ. ඒක ඔබේ ඉවර. ඒ හින්දා උපායක් කරනවා මොකද කැලේම තියෙන කටු වහවහ ඉන්නේ අපේ කකුල විතර වහනවා. කියලා පිළිගන්නවා. දැන් ඒකෙමුත් වෙන්නේ අර වැඩේම. ඒ වගේ උපායක් කරනවා බුදුරජාණන් වහන්සේ ලෝකිකේම ඔක්කොම ටික විදර්ශනා කළා යනවා කියන එක ලේසි නෑ ඒ හින්දා සතර ටිකක් එතකොට දාගත්තොත් අපි අපේ හිත රැඳෙනවා ඒක ඒ වෙනවා එතකොට බාහිර තියෙන වස්තු ඔක්කොම ටික බැඳිලා තියෙන්නේ මම කියන දැනුම සාපේක්ෂ මේ ජීවිතේ මම ඊට පස්සේ බාහිර තියෙන වස්තු ටික ඔක්කොම මම මගේ කියන තැනට සාපේක්ෂව බැලුවා කියන්නේ මගේ කියන ඔක්කොම මම කියන තැනට සාපේක්ෂව බැලුවා. එතකොට බාහිර වස්තු ටික ඔක්කොම අතහැරෙනවා මම මගේ කියන ටික අතහැරියම පරිඥානික වස්තු ටික විදර්ශනා කරනකොට ඒකද ආධ්‍යාත්මික වස්තු විදර්ශනා කරන බාහිර පරිඥානික ටිකෙන් අතහැරෙනවා. ඒ වගේ උපායක් කරනවා කියන්නේ ඒ නිසා ඔගොල්ලෝ මේ සවිඥානික කය නොවන බල බලනවා ඒක තමයි දැන් අපේ විදර්ශනාවේ පළවෙනි එක. හරි දැන් ආනාපාන සතිය ආදී සමත කමතානකින් හොඳට හිත වඩනවා. ඒකට සමථ දර්ශන ඉක්මනට කරනවා. ඈ මාරු මාරු. වඩලා මේ තමන් කියන රූපයට හිත යොමු කරගෙන සිහියේ මේ රූපේ ඇත්ත ඇති හැටි බලමු. එක්කෝ දොස් නිසාකාරී කොහොම කොටස් 22 පවතින ඒ ආකාරය බලමු. එහෙම නැත්නම් සතු ධාතු වශයෙන් සතර මහා ධාතු වශයෙන් මෙහෙ මේ රූපය කන බොන ආහාර නිසා හටගත්තේ කියලා හොඳට හිතන්න මේව හිතන්න ඕනේ ඒව. මොනින් කියලා කියලා හිතන්න ඕනේ. ඊට පස්සේ මේ ශරීරයේ තියෙන කෙස් ලොම් නියත සම්මස්නාර කියලා හොඳට හිතන්න. ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති ඌ අපි දන්නවනේ කියලා. ගන්න බව මාත් දන්නවා. හරිද? මේක දැනුමට කියන එකක් නෙමෙයි. ගන්න එක වෙනම එක අතනහැර යන කරනකොට ඇති වෙන ප්‍රතිඵලයේ ගතිය වෙන එක. ඒ නිසා කොහොමද දැනගත්තට කමන්නේ දැනගන්න එකම නැවත නැවත කරන්ට එතකොට දකින්නවා කියන එක දැනෙන හිතට හැඟෙන වැටෙන ගතිය වෙනවා. ඒ නිසා තවත් ඉගෙන ගන්න දැනගන්න නෙමෙයි මම මේක කියන්නේ. මේක කළ යුතුයි කියන එක අතනහර නැවතනට කළ යුතුයි කියන එක මතක් කරගන්න. හොඳට ඉතාමත් වේගෙන් නෙමෙයි. ඉතාමත් සීනොත් නෙමෙයි. අර්ථය වැටහෙන විදිහට අතරමැදට වෙන අදහසකුත් නොවන විදිහට. ඉතාමත් වේගෙනුත් නෙමෙයි, ඉතාමත් සීනොත් නෙමෙයි. ලොම් නිය දා මස් කියලා මේක ඉතින් ඉතින් බලන්න. ඒකෙදි අර මම කිව්වේ කෙස් එක කපලා පැත්තකට ගන්නවම කෙස් කියලා තේරෙනවා මිසක මම කියලා තේරෙන්නේ අන්නේ ඒබඳු ගතිය හිතට වැටෙන විදිහට කෙස් කියනකොට හිත තබන්නේ මගේ ඇඟේ කෙස් කියනවා මගේ උළුවේ කියන කෙස් කියලා බලන්න එපා. කෙස් කියනකොට කෙස් කියන ගතිය සමතල අල්ලගන්න පුද්ගල භාවය හැංගෙන්නේ නැති විදිහට. ලොම්නිය සම්මස්නාර කියලා මේ වගේ ඕගලන්ට පිළිවෙලට පුළුවන් නම් පිළිවෙලට බලන්න. එහෙනම් දැයිනම් ප්‍රකට ප්‍රකට කොටස් තියෙනවනේ ඒ ටික බලන්න. බලලා කන බොන ආහාර නිසා මේ හැම කොටසක්ම හැදිලා තියෙනවා නේද කියලා බලන්න. එතකොට මේ කෙසු නියද ධම්මස්නහර මම හෝ මගේ හෝ මගේ ආත්මය මේක හේතු සත්‍යයි. කන බොන ආහාර නිසා හොඳට ඕන නුවණින් බලන්න. පාන් කෑල්ලක් අරගෙන බස්සටයක් පිටින් පොඩි කරලා තෝරන බලනකොට ඇටලංකා තියෙනවානේ. අර කව් පිටියක් බස්සටයක් අරගෙන බලන මේවා සත්‍යෝ පුත්‍රයෝ සත්‍ය පොදුල කොටස් නෙවෙයි. එහෙනම් ඉබඳු ආහාරය නිසායි නම් මේ කෙතුණු නිරක් අම්මස් හැදිලා තියෙන්නේ. ආහාරය අනාත්ම නම් ඒ ආහාර නම් හේතු නිසා හටගත් මේ කොටස් කොහෙන් ආත්ම වෙන්නේ? ඒක හොඳට බලන්න. එහෙම බැල බලනවා බැලුවට කාම සමස්ත කෙක්ලුම් නේද සම්මස්තහල කියලා දැනගන්නවා ආහාර නැතිතුළු දැනගත්තා මේ රූපී ඉදිරියට යනවා කියනවා ආපහු වෙනවා කියනවා hina වෙනවා කියනවා කතා කරනවා කියනවා එහෙනම් තවත් සත්‍ය කුජියට දවසින් හේතුයි ඒ හින්දා මේ කය ඇසුරු කරගෙන පවතින නාම ධර්ම ටිකක් මෙනෙහි කරන්න ටිකක් අනුගුණ ආහාරයෙන් හැදුණු සම්මතියෙන් ආදරයට වැටෙන්නේ යුක්ත රූපේ කියලා හොඳට බලුවොත් මේබඳු කය ඇසුරු කරගෙන ප්‍රතිසන්දි වශයෙන් පැමිණි විඥානයේ පවතිනවා නේද කියලා හිතන්න. මේ ආහාරයෙන් හැදුණු කෙස්ලුම් නේදත් තුලින් යුක්ත මේ කය ඇසුරු කරගෙන කර්මාන් රූපෝ කරන්නේ නැත්නම් ප්‍රතිසන්දි සිත් ප්‍රතිසන්දි විඥානයේ මේ කය ඇසුරු කරනවා මේ කය ඇසුරු කරගෙන පවතින හිත නිසා නේද මේ කයේ හැඟීම් ගැනීම දැනෙන්නේ හිත විතරයි. එහෙනම් මේ අතට දැනෙනව නෙමෙයි. එයාට හොඳට තේරෙනවා කය ඇසුරු කරගෙන පවතින හිතට මේ හැඟීම් දැනෙන්නේ. ඊට පස්සේ මේ කය ඇසුරු කරගෙන පවතින හිත නිසායි ආහාරයෙන් හැදුණු කෙටුම් මේවත් සම්මතයෙන් යුක්ත මේ කයේ ඉදිරියම අපහුවීම වෙන්නේ කය ඇසුරු කරගෙන පවතින සිත නිසායි. මොකද කියලා විඤ්ඤාති රූප කියලා. සිතේ උපදවන විඤ්ඤාති රූප නිසා මේ කයේ සැලවීම වෙන්නේ. ඊට පස්සේ සමුතිකකුත් බලනවා මේ දිනේ ඇත්තට දැන් සාධිකට දෙන්න ඕන නැහැ. ආත්ම කලින් තියෙනවා ඕගොල්ලෝ හිතන්නේ මේක හරියට දැක්කේ. එහෙම නැත්නම් විනාඩි 10ක් විතර දෙන්නම් කියන්නේ ගාලෙන් බලනවා. එතකොට තව ටිකක් බලනවා මේ ශරීරයේ ඇසුරු කරගෙන පවතින හිතචෛ රූප පෙනෙන්නේ මේ කය ඇසුරු කරගෙන පවතින හිතටයි සද්ද මේ කය ඇසුරු කරගෙන පවතින හිතටයි ගඳ සුවඳ දැනෙන්නේ කියලා හොඳට හිතනවා. දැන් අපි හිතාගෙන ඉන්නේ මේ කය සහිත මට මේ පේනවා කියලානේ. නමුත් මේ කයට පේන්නේ කය ඇසුරු කරගෙන පවතින හිතටයි රූප පේන්නේ. රූප දැනගෙන හිතට කියනවා චක්කු විඥානය කියලා. කය අතුරු කරගෙන පස්සේ හිතට එකක් දැනෙන්නේ හිතට අපේ කියන ස්වභාවය. ඕනනම් සමනු ටිකක් කවකානුකූලව හිතලා බලන්න. ඇත්තටම කෙනෙක් මරුණා කියලා කියන්නේ විඥානයේ නිරුද්ධ වෙනවනේ. එදාට මේ කයේ හැඟීම් දැනුමක් නැහැ. මේ කයි ඉන්ද්‍රියයම අපහුවෙන් පෙනෙන්නේ නැහැ. එදාට රූප දකින්න සත්‍යාංගද්ද. එහෙනම් ඇත්තටම අද දවසේදී කයෙන්ද නෙවෙයි ඔය ටික කියලා තියෙන. කය අතුරු කරගෙන පොතේ හිත නිසා නේද? කියලා බලලා මේ කයට නාම ධර්මයන්ගෙන් කරන වැඩ ටික කයට ඇඳන්න එපා. ඔගොල්ලෝ නාම ධර්මයන්ගෙන් කරන වැඩ ටික මේ කයට ඇඳන නිසායි කයෙන් කරන වැඩ ටික නාම ධර්මයන්ට ඇඳන නිසායි ඔයගොල්ලන්ට මේ කුසල භාවය තියෙන්නේ. මේ ධර්මතා දෙක දෙකක් කරගන්න. ඊට පස්සේ හොඳට බලනවා දැන් රූපයේ ආහාරයෙන් හැදුණු අම්මස් ලේනහර වලින් යුක්තයි. එබඳු කය ඇසුරු කරගෙන සිත පවතින. එබඳු කය ඇසුරු කරගෙන පවතින සිතෙන් කරන වැඩ ටිකටයි අපි කෙනෙක් ජීවත් වෙනවා මම ජීවත් වෙනවා කියලා හිතාගෙන මේ වැඩ ටික ගන්න ඇති නිසා. කය කරලා තියෙන උපරිම වැඩේ මොකද්ද? සිතට නවත්තනක් හදලා තියෙනවා. දෙයක් හදලා තියෙනවා. මේ දේ ඉබ්බගේ කටුව වගේ තමයි මේ ශරීරය. මේ ශරීරය නැමැති පසු ඇතුළේ බැහැගෙන සිතෙන් තමයි අපි ජීවත් වෙන්නේ රූප වෙනවා සත්‍යයනවා කියන සම්පූර්ණ නාම ධර්ම මට්ටමක් තියෙන ඒ මුළු ජීවිතේම මුළු ලෝකෙම එතකොට කය ඒක උපකාර කරනවා එතකොට ඒ බඳු කයේ පිහිටන පවතන සිතෙනුයි මේ දැකීම හරි කුත්ති කරන්නේ මේ ඉදිරියෙන් තියෙන රූප ටික කරන්නේ කය අසුර කරන පවතන හිතට මේ කයට තේින්නේ නැහැ. කය උපකාරයි. දැන් මේ කුටු ඉඳගෙන ඉන්න මට උගලම තේනවා. කුටුට තේනවද? නැහැ. එතකොට එහෙනම් කුටු ඕනේ නැද්ද? ඕනේ. කුටු බලන්න ඕනේ කොහොමද? කුටු උපකාරය මට ඉඳගෙන ඉන්න. ඉඳගෙන ඉන්න මට උගලම තේනවා. නමුත් ඔගලම කෙරෙන එකයි කුටු එක විදි සම්බන්ධතාවය කවදාවත් නැහැ. පුටුව වගේ කියලා හිතන්නේ මේ කය කන බොන ආහාරයෙන් හැදුණා. පුටුව මත ඉඳගෙන ඉඳ උපකාර වෙනවා වගේ ඒ කය විඥාණයට දැකගෙන පවතින පිළිකා පවතින උපකාර වෙලා. පුටුවේ ඉන්න මත මේ ඉදිරියෙන් තියෙන අය දේවල් පේනවා වගේ ඒ කය ඇතුළු කරන පවතින හිතට මේ වස්තු පේනවා. එතකොට ඔගොල්ලෝ කවදාවත් රණ්ඩු වෙන්නේ නැහැ. මොකද මං දිහා බලන්නේ කියලා හැම රණ්ඩු වෙන්නේ නැහැ. ඇයි ඒ? දැන් තේනවා හරියට තේන්නේ තේන හිත අවස්ථාව තිබුණ නිරුද්ධ වෙනකොට බලන්නේ කියලා රණ්ඩු වෙන කාලෙක මේ නාම රූප දෙකම එකට එකලහම හොඳට බලන කයක් හම්බ වෙනවා. එනේන කයක් හම්බ වෙනවා. ඒ නිසා ඔය විදිහට රූපයත් ඒ රූපය ඇතුළේ හේතුවක් බලන්න. ඒබඳු හේතුන්ගෙන් හටගත්තු කය ඇසුරු කරගෙන පවතින නාම ධර්ම ටිකක් නාම ධර්ම ටිකෙන් කරන වැඩ ටිකක් බලන්න. බලලා මේ නාම රූප දෙක පිළිසිඳ නොදන්නාකම නිසා මම කියන අදහස දෘෂ්ටියක් ඇතිවලා තියෙන නේද කියන එක හිතන්න. මම නෑ නෙමෙයි. මම කියන එක අවිද්‍යාව සත්‍ය සංඛාර. මේ ඇත්ත නොදන්නා නිසා ඇතිවෙච්ච වැරදි අදහසක් දෘෂ්ටිය. කොහොම ඒ විදිහට ටිකක් බලනවා ශරීරේ බලලා ආයෙත් සති නිමිති කියන ආනාපාන සතිය වඩනවා. ආනාපාන සතිය ටිකක් වඩලා ආයෙත් මේ විදිහට කය මෙහෙම කරනවා. ඊට පස්සේ මේ තමන්ගේ ශරීරයේ බලන වෙලාවේදී නුවණින් තව එක එක දේවල් තව අනිත් අය අනිත් පුද්ගලයන් ගැන සිහිගෙන්න පුළුවන්. මේ බලන නුවණින් බලන එක අතහැරලා ඒක බලගන්න එපා. ඒව නොසලකා හැරලා මේ කරපු වැඩේම කළා ඉවරයක් කරන්න. එතකොට ලෝකයේ කච්චේ පුද්ගලයේ කියන මම කියලා දකින තැනට ඕගොල්ලෝ ඒක ඔබෙන් ඇත්ත ඇති හැටි දකින මොකද මේ නාම රූප දෙකක් තියෙන්නේ කියලා දකිනවා. ඒක කියන විපස්සනා කියලා. ඒ දැකීම ටිකක් විශිෂ්ටයක් වඩා. ඊට පස්සේ බාහිර හරසත්තානවා පරපුගලනවා අනේ සත්‍ය පුද්ගලය කියන තැනට දුව පුතා අම්මා තාත්තා අයියා අක්කා කියලා ඔයගොල්ලෝ කියනකොට ඒ සිහින අරමුණක් හිතෙන් අල්ල ගන්න. හැම වෙලාවෙම මෙනෙහි කරන ඉස්සෙල්ලා අරමුණ හිතෙන් අල්ල ගන්න ඕනේ. ධර්මය පෙන්වන්නේ මානසිකාරයේ ඌහන ලක්ෂණයයි ප්‍රඥාව ඡේදන ලක්ෂණයයි කියලා. උපමාවක් වෙනවා ගොයන් කපන ඉස්සෙල්ලා වම් අතින් ගලන්නට අල්ලගෙන දකුණු අතින් කපනවා වගේ. එතකොට කියන්නේ වම් අතට කෙනෙක් තාම කියන්නේ. ඒකට මොකද කියන්නේ කතා කරනකොට පරිස්සම් වෙනවා. ඒකත් තමයි කියන්නේ. මොකද සාමාන්‍යයෙන් සමහර විට කාලම කුටි වතේ. එතකොට මේ දකුණකින් ගොන මෙතන කරනවා වමනකින් කරනවා. එතකොට ඒකින් සිදුවේ එතන අරමුණක් අල්ලගත්තු තමයි ඒක කපන්න පුළුවන්, සිඳින්න පුළුවන්. එහෙම නැත්නම් දැක්කත් දාලා කුඹුරට මෙහෙම ඇද්දුත් කැපෙන්නේ. තීරය එවන් විසක ගියට ටිකක් එක්කම කැපෙන්නේ. ඒ වගේ අපි කියන මොනින් මෙනෙහි කරන්නේ ඉස්සෙල්ලා ආරම්භන සිතේ මල්ල ගන්නවා. මොකද අල්ලගන්නේ? අපිට දැන් ගාවේ නිමල් කියන දැන් මේ ප්‍රශ්නයක් තියෙනවා කියන්නේ නිමල් කියලා ගාවේ සිහි වෙනකොට ඒ ආරම්භන හොඳට හිතින් අල්ල ගන්නවා නිමල් රූපේ. අරගෙන දැන් නිමල් විදර්ශනා කරන්නේ හොඳට බලනවා. එතනද ඒ කයෙද තියෙන කෙස් ලෝමිය කම්මස් මහරයට ඇතුළු කනගුණ ආහාර නිසා ඒ රූපෙ හැදලා තියෙනව නේද? කියලා බලන්න. එතනද ඒ කය ඇසුරු කරගෙන ප්‍රතිසන්දි වශයෙන් පැමිණි විඥානය තියෙනවා. ඒ සිත නිසා ඒ කය කවිඥාන කියලා තියෙනවා නේද? ඒ සිත නිසා ඒ කය යෑමේම වෙනවා නේද? ඒ කය ඇසුරු කරගෙන පවතින සිතට නේද එතන රූප වෙන්නේ. නිමල්ට තේනවා නිමල් බලනවා නෙමෙයි. නිමල් සද්ධාහනවා නෙමෙයි. ඒ කය ඇසුරු කරගෙන පවතින හිතට නේද සද්ධාහන්නේ. ඒ නාම රූපවලට පිළිසිඳ නොදන්නා කම නිසා නිමල් කියලා එක්කෙනෙක් කියන අදහස අපිට කියලා කියනවා නේ කියලා බලන්න. එහෙම බලද්දි දෙනාරම වෙන්න පුළුවන් මේවා නිකන් කහරලා මේකට බලන්න. හරිද? ඔන්න ඔය විදිහට බලලා ආයෙත් සති නිමිති පිටක බලන ආනාපාන සතිය. සති නිමිත්තට හිත සබඳන ආනාපාන සතිය වඩනවා ආනාපාන සතිය වඩද්දී හිත අහකට ගියොත් තව කෙනෙකු කුසලයක කියවුණු විදර්ශනා කරන්න යන්නේ නොසලකා හැරලා ආනාපාන සතිය නිමිත්ත සාපේ ගන්නවා අරගෙන වඩනවා සති නිමිත්ත වඩන කාලේ මෙනෙහි කරන්නේ නැතුව අරමුණු නොසලකා හැරලා අතහැරලා සති නිමිත්තට ඇවිල්ලා කීම අස්වසකට ගන්නවා එහෙම ටිකක් වෙලා කරලා හිතාමතා මේක නතර කරලා මෙනෙහි කරනවා මෙනෙහි කරන වෙලාවදී අස්වසකස් වාසිය තීත ගමන්නේ. දෙක දෙක එතෙන්දී හිතේ අරමුණ වල හිත දුවන කම වැඩි නම් ආනාපාන සතිය හෝ සමත නිමිත්තට දෙන කාලය වැඩි කරන්න. හොඳට සති නිමිත්තේ හිත තියනවා නම් දුවන්නේ නැත්නම් අරමුණ මෙනෙහි කිරීමට දෙන කාලය වැඩි කරන්න. සත්‍ය සමත නිමිත්තක හිත සබාගෙන සිහියෙන් ආස්වාද කරමින් සිහියෙන් ප්‍රස්වාද කරමින් සිහියෙන් ආස්වාද ප්‍රස්වාද කමතනට අවධානය යොමුනවා හිත බහැරට අහකට ගියත් ආපහු මතක් කරලා ගන්නවා හිත හදට යන්න දෙන්නේ නැහැ කියන හොඳ වමනාවේ මෙහෙම කරනවා ආයෙත් අහකට ගියත් ආයෙත් ගන්න මෙහෙම ටිකක් වෙලා කරනවා තමන් කියන රූපේ හොඳට මෙනෙහි කරනවා. දැන් මේ ආනාපානසති කම්පන වදනේ පතරලා හතර කරලා ඒ සති නිමිත්තේ ඉඳගෙන තමන් කියන රූපය මෙනෙහි කරනවා. රූපය බලනවා රූපය ඇතුලින් හේතු බලනවා ඒබඳු හේතුන් මේ හතරක රූපය අතුරු කරගෙන සිත්ට ඇති පිටක පවතින හැටි ඒ සිතින් කරන වැඩ ටික බලනවා නේ මේ නාම රූප දෙක පිළිසඳ නොදන්නා කම නිසා මම යනවා මම කනවා මම බොනවා මම ඉන්නවා කියන අදහසක් ඇතිව තියෙන මේකද කියලා හිතනවා. එහෙම හිතලා මෙනෙහි කරන එක මතකේ ආය සානාපානසති වල. ආය සානාපානසති ටිකක් කොල්ලලා බාහිර සත්‍ය පුද්ගලය කියලා අම්මා තාත්තා කියලා පිළිගෙන ආරමුණු අරගෙන එකක් එකක් විදර්ශනා කරනවා. කළා. ඔය විදිහට බලන එකට කියනවා විදර්ශනා කරනවා කියලා. එතකොට මේ සත්‍ය පුද්ගලයා කියන තැනක අනාත්ම නාම රූප දෙකක් තියෙන්නේ කියන නෝනම. ආහාරයෙන් නැති හේතුයෙන් හටගත් නාම රූප දෙක ඒ හේතු නැති වෙනකොට නැති වෙනවා නේද කියලා අනිත්‍යය තේරෙනවා. මේ නාම රූප දෙක කියලා කියන්නේ දුකට තම නමක්. මේ නාම රූප දෙක මම මගේ වගේ ආත්මය හැටියට ගන්නකල් දුකෙන් මිදෙන්නේ නැහැ මේ දුකගත නේද කියලා දුකෙන් බලන්න පුළුවන්. එතකොට අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් මේ නාම රූප ධර්මයේ අරඹය. ඔගොල්ලෝ බලන්න බලන්න දෙන්නේ මොකද්ද? මේ ලෝකයේ මමම වෙලා මගේම වෙලා තියෙන ඇවිල අද බැලුවොත් හොඳට හිතලා බලන්න ඒක අරමුණක නෙමෙයි ජීවිතේ සිතාරම් බලන්න අපේ ජීවිතයේ මොන තරම් භෞතික දේවල් වලට නැතිවද කියලා අපි මේක ඒක අපිට තේරෙන්නේ මොනවා හරි දෙයක් ආවොත් ඒකේ කොටස් ලක්ෂණ දරියක තමන්ගේ අතපයක් වුණත් කපනවට කැමති දරුවට මුකුත් කරන්නේ නැහැ කරන්න එපා කියන වගේ දැන් කොහොමද අපි දැඳිලා තියෙන්නේ මේ ලෝකේ හැම දෙයකටම මම කිව්වේ දැන් ඇවිල්ලා බැඳිලා අපි ඉන්නේ අපිට ඒක තේරෙන්නේ මම කියන්නේ දැන් ගවයේ කොහරි සුනකේ කොහරි ධර්මවලකින් බැඳගහම මොකද වෙන්නේ අනුවක නැන්දු ඒක ධර්මවලකින් බැඳුවා අවිද්‍යාවක් දැරේ නේද ඒ රටට යන්න පුළුවන් ධනයේ ප්‍රමාණය විතරයි නේද ඒක එහා යන්න පුළුවන් කොහොමද කිව්වොත් මහා වේමු කියලා පුළුවන් ඔක්කොම බැරි ඇයි හරි බැරි දෙයක් හේතුවක් තියෙන්නේ හරි එක මාසයක් එක දිගටම භාවනා කරන්න වෙනවා කිව්වොත් පුළුවන් පුළුවන් කියන්නේ බැරි හින්දානේ අර ළමෝ ටිකක් දික් කරගෙන ඇවිල්ලා නේද දෙහෙලා නේද තියෙන්නේ ඒක නිසා ළමෝ පොඩ්ඩක් දෙහෙලා දික් කරගෙන ආනේ මාසිකින් පස්සේ ඉන්න බෑ මොකද දැන් යන්න පුළුවන් එච්චරක් දැන් ඉස්සෙල්ලා එච්චරක් යන්න ළමෝ කිසි දැන් මාසයක් භාවනා කරනවා කියනකොට හා පුළුවන් කියලා කිව්ව මොකද ආපහු රහමුලට ගිහිල්ලා රහමුලට දික් කරනවා. තාම දැන් දුන්නා නේද නැහැ. නමෝ දික් දික් කරලා තමයි. එතන මේ හදවත් බෑ. එතකොට මම නිකන් කිව්වේ මේ බෑවි ඇයි අපිට දැනුනේ? ඔන්නෝයි දැඳීම අපහසුවකින් තොරව, උත්සාහයකින් තොරව, හිතේ රිදීමකින් තොරව, අනිත් අයට පාළුවකින් අනිත් කෙනෙකුගේ හිතේ රිදීමකින් තොරව. ඉබේම අඳුනවා ටික ටික. මේ සීලයක පිළිතලා සම්මත කමතහමත් වඩමින් ඕගොල්ලෝ මොනින් බලන්න කියලා කරන ඕගොල්ලෝ කාටවත් පාඩුවක් කළාද කාටවත් අහදාසනයක් කළාද කිසි කෙනෙකුට රිදෙව්වද කමන්තවත් නෙදීගෙන අනුන් ගැන කවර කතාවද දැන් දරුවා කියන තැන ඇති බැඳීමක් තියෙනවා මොක තමයි සංහාව කියලා අහලා දැන් අපි දන්නා දුක හේතු සංහාවනේ සතර දැන් සංහාව කරන්නේ දරුවන්ට කිය හැකිද උඹලා හින්දා තමයි මට දුක්ඛ සමුදය ඇතිව තියෙන්නේ. උඹලා තමයි වගේ දුක්ඛ සමුදය උඹලා පළවෙනි ගෙදර කියලා එළවෙන්නේ. එහෙම ඒවත් වැඩක් නැහැ. නමුත් එහෙම ඔලවන්න ඕනෙත් නැහැ. එහෙම කියලාත් නැහැ. කිසිම වෙහෙසකින් තොරව, රිදීමකින් තොරව. අර තියෙන සංයෝජනේ හිමීන් ලේනවා. දැන් ටික ටික ටික ටික අතහැරලා මොකද බාහිර බැඳුම වෙන්නේ මේ ආධ්‍යාත්මික මම කියන තැනින් වෙන නිසා. මේ ටික මේ ජීවිත විනාශව අල්ලන අල්ලන බාහිර කියන වටිනාකම මුදුවේ අල්ලන. එතකොට යම් දවසක් කියනවා අත්ති කායතෝ පහස සති පච්චපටිතා හොති සත්‍ය පුදුලනෝ කාය පමණ කැටියන් සිය හොදින් ඉවසන දවසක් කියනවා. මේ නාම රූප දෙක නාම රූප දෙකක් හැටියට දකින්න පුළුවන් දවසක් එනවා. මේ හිත වලවල මෙහෙම කරනකොට ඒ නාම රූප දෙකට හේතුව මෙන්න මේ අවිද්‍යා කර්ම කියන කාරණාව පටිච්චසමුප්පාදේ හොඳට තේරෙනවා. එතකොට නීවරණ ධර්ම දුක වෙනවා. නීවරණ ධර්ම දුක වෙනවා. මේ ලෝකයේ ඇලීම දැකීම අදිනවා. ඔය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා අපි ගැස්කටික විදර්ශනාව දැන් මේ සීල සමාධි ප්‍රඥාව. සීලයක පිහිටි සමතකම තහනක් වඩාගන්න සමාධි වැඩි මේ ඇත්ත දකින්න. මොකද අනිත්‍ය විදිය අනිත්‍ය හැටියට. දුක්ඛ විදිය දුක්ඛ හැටියට. අනාත්මෝදී අනාත්ම හැටියට අසුභෝදී අසුභ හැටියට දකින්න. එහෙම දකින්නකොට උනේ මොකද්ද මේ ලෝකයේ තුල තියෙන ඇලීම ගැටීම දුරටම අඳුනා. ඇලීම ගැටීම නැතිවත් සම්පූර්ණ ගියා. එතකොට වෙන්නේ මොකද්ද නිවර්ණ ධර්ම දුරු. ඒතික දුරු වුණාම කෙලෙස් නැති වුණාම නිවර්ණ ධර්මයන් සමන් කෙරෙහිලා නොදකින්න ඔබට ප්‍රමෝදය උපදිනවා. ප්‍රමෝදය නිසා ප්‍රීතිය උපදිනවා. ප්‍රීතිය නිසා පස්සද්ධිය ඇති වෙනවා. පස්සද්ධිය නිසා සැපය ඇති වෙනවා. සැපය නිසා සමාධිය ඇති වෙනවා. දැන් මේ සමාධියට කියනවා විවිච්ඡේද කාමයේහි විවිච්ඡේව අකුසලයේ ධම්මේ. දැන් කාම බාණ්ඩක් නැහැ. ඈ ගෙවා ගෙවා රන් රෙදි මුතුමෙක් නැහැ. සත්‍ය පුද්ගලයෝ නැහැ දැන්. මේ රූපේ තුල. ඇයි නාම රූප දෙක හොඳට පිටින් දැකලා. කාම බාණ්ඩක් නැහැ. නිවිච්ඡව අකුසලයේ ධර්මයේ අකුසල ධර්මයේ නීවරණ ධර්මවල නීවරණ ධර්මයන් අකුසල ධර්මයන්ගෙන නීවරණ ධර්මයන්ගෙන නැතිවීමෙන් හටගත්තා වූ විවේකයේ නිසා ඇතිවෙච්ච ප්‍රීතියක් හැටියක් තියෙනවා. දැන් යාගාව කියන ප්‍රීතිය හැටිය මොකක් නේද? ආමයන්ගේ නීවරණ ධර්මයන්ගේ නැතිවීම නිසා ඇතිවෙච්ච ප්‍රීතියක් හැටියක් තියෙනවා. විචේව කාමේහි විචේව අකුසලේහි ධම්මේහි සවිතක්කම් පරිචාරං විදේකයන් කීති සුඛං පතනත්ථමේ එතකොට විචක්ක පරිත විචාර පරිත විවේකයෙන් හටගත් ප්‍රයහා සතිය ඇති ඒකබ්දතාවය ඇති කියනවා එතකොට අන්න ඒ ධ්‍යානයට අපි කතා කරපු පිටක උත්සාහයෙන් තොරව තියෙනවා. මේ අල්ලනකොට තේරුම්දී අහුණා නෙමෙයි කියන එක තියෙනවා. මේ ඇහින් බලන නිසා රූප හැදිලා තියෙනවා මිසක කියන දේ පේනවා නෙමෙයි කියන එක ඒ සමාධිය කියනවා. හැබැයි ඥානත්ව පස්සට ගන්න කෙනාටයි දකින්න පුළුවන්. දැන් එහෙම දහමක් දැනගෙන හිතියොත් තමයි එයා හිත නඟුරු කරන්නේ ආශ්‍රය ක්ෂේත්‍රයට. ඒ ඇත්ත දකින්න එක නඟුරු කරන නඟුරු කළොත් කියනවා. අද අපිට නොපෙනෙන හේතුව වෙන මොකුත් හින්දානේ ලෝක තුල ඇලීම බැඳීම වැඩිකම හින්දා. එතකොට මේ සීල සමාධි ප්‍රඥා කියන ටික තියෙන්නේ ලෝකෙ මිද ලෝකයට. පූර්ව භව ප්‍රතිපදාව. ওই ටික තිබුණාම මේ ස්පර්ශ ආයතන හයේ ඇත්ත ඇති ඇති යථාභූත ස්වභාවය සත්‍යගතයන් වහන්සේ ඇති කරලි නැති කරලි ප්‍රවතුම ස්වභාවයක් තියෙනවා. ඒ ටික ඒ විදිහටම දක්ෂින මට්ටමක් වෙනවා. දැන් බලන්නේ නැහැ ඉස්සර අපි බැලුවා. අනිත්‍යය කියලා බැලුවා, අසුභ වශයෙන් බැලුවා, අනාත්ම වශයෙන් බැලුවා. බැලුවොත් හින්දා තේරුණා. දැන් බලන්නේ නැහැ තේරෙනවා. මේ මැත්තේදී අපිට එතකොට මේ පෙනෙන නිසා මේ ධර්මයන්ගේ කල කිරුල නොයලා හිත ආස්තයන්ගේ කෙලෙසුදෙන්නේ. මුදුහා වේදනාව කියන්නේ. එතකොට මෙන්න මේ ඇත්ත පෙනෙනවස්සමතයි ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා කියන්නේ. පෙනෙනදී අල්ලන්න බෑ අල්ලනදී පෙනෙන්නේ නැහැ කියන දකින්න පුළුවන් මට්ටමකයි ඒ දෙකේමද සමාධිය කියන්නේ. එතකොට අනේ ලෝකෝත්තර සම්මා දිට්ඨියට එන්නයි ඔකලෝ මේ සීල සමාධි ප්‍රඥාකින් ශීලතාව වඩන්නේ මේ දර්ශනයට එන්නේ. මේ දර්ශනය උපන්නට පස්සේ මේ සීලය අමුතින් වඩන සමාධිය අමුතින් වඩන විදර්ශනා අමුතින් කරන්න ඕනේ ඒ දර්ශනයටම කෙලින්ම කියන්න පුළුවන්. කෙනෙකුටම කෙනෙකුගේ අල්ලන්නේ අල්ලන්නේ දෙන්නේ නැහැ කියන මොන ඔයගොල්ලෝ හිත තබන්න පුළුවන්. කියන දේ බලන්නේ නැතුව ඇහෙන් බලන හින්දාම තේරුණා වචනේ කියලා තිබන්නේ දැකෙන් පස්සේ කියනවා නෙමෙයි කියන එක සිහිකිරීම විතරයි ඕනේ. ඒ සම්මා දිට්ඨිය දෙහි කරන පුළුවන්. සිහි කළාම තේරෙනවා. ඊට පස්සේ මෙහෙම කරනකොට ඵලය තමයි ගම්යම් මට්ටම් තියෙන සිහි කරන් ඕනේ නැතුව පේන මට්ටමක් වෙනවා. ඒකෝද දැන් ඒක උඩ මට්ටමක සිහි කරලා බලන්න. කොහොම කාර්යයක් කරනකොට ඒක පාත මට්ටම සිහි කිරීමෙන් තොරව තියෙනවා. කොහොම හෝ වෙලා මේ ස්පර්ශ ආයතන හයේම ඇත්ත සිහි කිරීමකින් තොරව උත්සාහයකින් තොරව කෙනෙන මට්ටමක් වෙනවා. එදාට සියලු ආස්ව ධර්ම ඡේදනවා කියනවා. සියලු ආස්ව ධර්ම ඡේද. මත්යේ ප්‍රතිඋත්සක් නැහැ. ප්‍රතිඋත්ස කළා කියන මොහේ නෙමෙයි. ඉතින් මෙන්න මේ මෙතෙන්ද තමයි ශෝක විශේෂ නිබ්බාන කියන ස්කන්ධය පිළි සහිතව නිවන් දැක්ව කියලා කියනවා. සම්පූර්ණ උපාදාන ස්කන්ධ දුක, සත්‍ය පුද්ගල පහළ වෙන දුක නිරුද්ධ වෙනවා. එතනදී කොහොමද කියන්නේ මොකද්ද ඒක ගන්නේ කොහොමද ඒකකොට කියලා ප්‍රශ්න ඔයගොල්ලෝ තියාගන්න ඕනේ. ප්‍රීතිය කියන්නේ මොකද්ද ඒක දැනෙන්නේ කොහොමද ඒකකොට කොහොමද ඒක ගන්නේ ආස්වාදය කියන්නේ මොකද්ද? සැපේ කියන්නේ මොකද්ද? සමාධිය කියන්නේ මොකද්ද? ඒව දැනගන්න කොහොමද? ඉගෙනගන්න කොහොමද? එතකොට කලකිරෙනවා කියන්නේ නේලනවා කියන්නේ හිතනවා කියන්නේ කොහොමද? ඕවා ගැන හොඳ ප්‍රශ්නවත් මොකද? ඕවට කියනවා මොකද්ද? චේතනා කර්මයෙන් තොරයි. ඒ ධර්මතාවටික සිටින්න තොරයි. හිතනවා නෑ. හැබැයි ඔයගොල්ලන්ට හිතන්න වෙන එක ටිකක් තියෙනවා. ඔයගොල්ලෝ කල යුතු එක තැනකට මොකද? අද වුමනායෙම සීලයට පිළිපිය යුතුයි වුමනායෙම සමතකම ගන්න වැඩි යුතුයි වුමනායෙම නිදර්ශනයි සීලයට පිළිපිය සමතකම කරනක් වලින් සමන්ත තේරෙන කෙනෙක් අර වගේ හොපෙන්න ධර්මයක් නෙමෙයි දැන් මේ රූපේ කෙටලු මිනිහද සම්මස් කියන කෙනක බලන්න බැයිද ඒක මේ බලන මට්ටමට තේරෙනවා නේද ඒ වගේ සමන්ත විද්‍යමාන මට්ටමකින් පටන් ගන්න ඒ වගේ මේ සීල සමාධි ප්‍රඥා කියන මේ ටික සමතකම තමයි සීල එකට කියලා සමතකම තමයි වලින් විදර්ශනා කරනවා ටික කියන ටික කොලෙටි රූපක්. හැමදාම කරන්නේ මේ මේ වරන් දරින් දුරුම කරන දක්වා විතරයි කරන්නේ. මේ ටික කරනකොට නීවරණ ධර්ම දුරු වෙනවා දුරු වුණාට පස්සේ ප්‍රමෝදය ඇති වෙනවා ප්‍රීතිය ඇති වෙනවා කියන එකට ප්‍රාර්ථනා කරන එක වෙනවා අවියත්වයේ දක්වාම ධර්ම කටයුතු වෙනවා. ඒ නිසා දැන් අපි මේ භාවනා කරනවා කියලා කරන්නේ මෙන්න මේ වගේ තැනකට යන්න පටන් ගන්න එක. දැන් හිත සමාධිය හමුනේ දැන් කිසිම අරමුණක් නැතුව ඉන්න පුළුවන් දැන් කෝප කරනවා නිල් පාටයි ඕවා කියන්න එපා ඕවා බලන්න දෙන්නේ නෑ මොකද ප්‍රදර්ශනය කරන්නේ ඊට පස්සේ පෙරහැරවල බලනකොට ඉතින් කියලා බලන්නේ. මම කියන්නේ මේ දැන් ඕගොල්ලන්ට හිතලා ගන්න කිව්ව වෙන මොකුත් නෙමෙයි මොකේද? මේ පරිඥානක කයේ නාම රූප ධර්මයේ කියන එක ප්‍රකට කරගෙන මම කියන සත්‍ය කියන පුද්ගලයා කියන හැඟීම ඉවත් කරගන්න. ඒ ටික බලාගෙන පවතින මම මගේ කියන හැඟීම දුර වෙන විදිහට පවතින ඇත්ත නාම රූප දෙක බලා ගන්න උපකාර පිණිස ජන්නේ කමත කොමතම වරන්නේ. හරිද? එතකොට දැන් ආනාපාන සතිය වරන්න කිව්වේ හෝ නැත්නම් කොහොමද හෝ කමතහනක් වරන්න කිව්වේ මේ චිත්‍ර බලන් දෙන්න නෙවෙයි. මම කවදාවත් මතක් කරගන්නේ. ඒ කියන්නේ දැන් අනිත් කමතහන් වල නම් ගිහින් කිව්වට කමක් නැහැ. ආමුදුනේ මම දැන් මේ මම දැන් මෙතන ඉන්නේ මට මේ නෑ දැන් හිතුවා කිව්න්න පුළුවන්. එතකොට සාපකතු වගේ කියනවා. එතකොට ආලෝකයක් තියෙනවා. දැන් මෙහෙම ගිහිල්ලා ඉතාලම අබ්බැකේ වගේ මම කියන එක සූතියට දැනවහම කියන දැනකොට කරන ඕන උදාහරණයක් වගේ. මොකද මේකෙන් කියන දැඩේ තේරුම් ගන්න. ආනාපානසතිය වඩන්න කිව්වේ දැන් සම්මුතු අද ඔබන්ට එක එක දේවල් හිතෙනවා හිතලා හිත එක තැනක තියාගෙන ඉන්නේ හිතන ඔය ඉන්නේ හිතන දේ නතර කරගන්නයි මේක කරන්නේ. වෙන මොකුත් නැහැ ඒ නිසා පොඩේ උඩ කොටස සුදු අග කොටස නහය කියලා ඒ ඕනෙත් නැහැ. මොන කොටසක හරි කමන්නේ නැහැ. ඒ මුළු නහය නහය කමන්නේ පොඩේ කොටස කමන්නේ. නමුත් එතෙන් ඒක සඳහන් කරාම හිත තැන්තන් වල යන්න කියලා දේ වෙනවා නම් හරි. එතකොට හිත නොදවන හිත එක්කන් වෙන කෘත්‍ය කරන්නයි ඕනේ සමතකම. ඒක උඩ තියෙනවා නම් ඒ වෙන හිත එකඟ කරගත්තේ මොකටද? චිත්ත බලන්න නෙමෙයි මේ එකඟ කරගත්ත මනසකින් දැන් වෙනකට දරුවා කියලා හිතනකොට පුළුවන් කම එන්නෝනි දරුවා කියලා හිතන එක එහෙම වෙනකොට ඒක ඔබෙන් පෞද්ගලික ඇත්ත මෙනෙහි කරන්න මෙනෙහි කරලා බලනකොට ඒක කෙනෙක් ගතිය කවුටද ඇත්ත බලා ගන්න පුළුවන්කම තියෙනුනේ හිත ඉඳලා දැන් අද එහෙම බලන්නවත් හිත නැඹුරු වෙන්නේ නැහැ අම්මෝ දරුවගේ රූපය එහෙම බැලුවේ නැති දැක්කොත් ඒක හිතෙන්නේ හදිසියෙ මොනවාද දරුවාවක් මුද වෙනව නැරෙන්න ආම්තුරු මෙතන කතා කියනවා මොකද ඒකත් අපේ හිත දැරිලා ඒ වස්තුවේ නමුත් ඒක ඒක නෑ හොඳට මතක තියාගන්න ඒ මත්තෙන් යම් මත්තමක ලැබෙන්නේ ඒ මත්තමක දුක එනවා මොකද මම අපි ඒ මට්ටමට දැඩිලා තිබුණේ එතෙන් ගහන යහපතක් වෙනවා නම් කමයි. ඒ දරුවා කියන තැනකට හරි එතන නාම රූප දෙකට හරි යහපතක් වෙනවා නම් එහෙම ගැඹුරට කමන්නේ නැහැ. ඒකත් යහපතක් වෙන තවත් අයහපතක් නැරලා කෙරෙච්ච කල්ලා පස්සේ යනවා මේ ඒ ඉතින්ද කරන්න තියෙන උපකාර ටික යහපත් ටික මෙබඳු මානසික දැඩිච්ච රත් වෙච්ච ඇලිච්ච මානසික මට්ටම නිදිලා සමෝහ නිර්ල සිතිල් වෙලා කෙරෙන්න තියෙන උපකරණය තුන ටිකක් කරන්න පුළුවන්. ඇත්තට මෙතෙන්ට උපකාරයක් නම් කරන්න ඕනේ. ලෞකිකව නම් උගන්වන්න ඕන උගන්වන්න කවන්න ඕන කවන්න කොවන්න ඕන කොවන්න ඒ ටික කරන්න පුළුවන්. එතන ආධ්‍යාත්මික ජීවිතයට යමක් වුණත් ඒකත් කරන්න පුළුවන්. නමුත් එකතු කියන නාම රූප දෙක විතරනාම වෙච්ච දවසට ඒ සිත්ත්ව දුක කියන්නේ නැතිකම්කු තැනකින් සමන්ව රැඳෙනද ඒක කරන්න පුළුවන්. අර පිට නිකන් කෙලෙස් ටික නිසා නේද දුක කර්මන්තේ නගුල කරතරගෙන නිමිට දෙවියන් ඇහුවනේ. හරිද? ඒ නිසා එහෙන දුක ටික විතර යථාර්ථ කියලා. එතකොට මේ විදිහට සමතකම තහනකින් හිත වඩමින් විදර්ශනා කරන්න කියලා කියන අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් පරිණාම කොටස් බලන්න කියලා කියන්නේ මොකද? එතකොට ඒක කියන්නේ මේ සමතකම තහනේ කෘත්‍ය වැඩේ තමයි මේ අවිඥානික කය ආධ්‍යාත්මික බාහිර සත්‍ය පුද්ගල භාවයේ නැත්තම් මම මගේ මගේ ආත්මය කියලා තේරෙන ගතිය නැතින විදිහට බලන්න. අවතන ස්වභාවය බලන්න. ඔය ටික බලනකොට නිවර්ණ ධර්ම දුරු වෙනවා දුරු වෙලා ප්‍රීති ප්‍රමෝදය ඇතිවලා සමාධි සැපය පසදී සැපය ඇතුළ සමාධි මනසක් ඇති වෙනවා. අන්න දැන් තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ. එතකොට තමයි මේ සමාධිගත මනසකින් දකින්න ඇත්තක්. එදාට කියනවා ඒකට සම්මාදිට්ඨිය කියලා. ඒ තමයි මේ ස්පර්ශ ආයතන හේ යථාභූත ස්වභාවය. ආරචික ලෝකයේ මේ ඇත්ත කියන ලෝකෝත්තරය ලෝකෙින් එතර වෙන සම්මානය. අර ලෝකෙ තුල සම්මානය. මේ දෙක වෙනස් කරගන්න දැන් අපි ගොඩාක් දෙනෙක් හිතන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම තමයි කියන එකම ධර්මතාවය කියලානේ. ඇත්ත ඒ ධර්මතාවය තමයි ඔකට කියන විමුක්තිය මොකද කියලා. ලෝකය අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, අනාත්ම දෙයක් කියලා දැක්කොත් තමයි ලෝකෙ මිදෙන්නේ. ලෝකයට හැබැයි එතකොට ලෝකේ කෙලවරට යනවා. ලෝකයේ අත්හැරන දවසට ලෝකයේ ඇත්ත පේන්නේ. එතකොට ඒ නිසා ලෝකයේ ඇත්ත දකින්න බෑ ලෝකයේ තුල හොදන්න. අර ඉන්ද්‍රියෙන් කියලාට ඉන්ද්‍රිය ප්‍රමාණය දෙන්නේ දැන් අපි වලකා දෙන්නේ හිටියු අපිට මුල් වලම තේන්නේ හැමතරම තේරෙන්න පුළුවන් අනුගෝ ගානේ අපි හිතගෙන තියෙන තර හරි කයට කයලා මේක හරි කියන්නේ නැහැ නේ අපිට අඩු නැතුවම තේින්න නම් අපි එතන දෙන්නේ එනිසා ඔන්න ඔය ආර්ථික සඳහන් යතු භාවනා කරන්නේ කියන ටික මොනක තමයි ලෝකේ න්‍යාය වර්ධින්නේ මනස කවදාවත් ඕක තමයි ඇත්ත. මම මේ භාවනාව අන්තිපස්සේ ප්‍රතිකුත් තියනවා කියලා දෙන්න. එතකොට ඒ සඳහායි අපි භාවනා කරන්නේ කියන දේ භාවනා කරන. දැන් අරෝධය වගේ ආපෝ පතිනේ හිත තබාගෙන සිංහෙන් ආස්වාද ප්‍රසවාස කරන්න එකක් තුලා ආස්වාද ප්‍රසවාස කරලා ඒ වැඩි වෙලාවක් ඒක කරන්න කළා එහෙම ඇත්තට වහගෙන සමාධි පරිදේ පැත්තට නඟුරු වෙලා හිතාමතාම හොඳට හිත රැකගන්න එක එක දේවල් වලට යන්න නොදී තමන් මේකත් කරනවා තමන් සිත ඇතුලේ මානසිකාරය කුසල මානසිකාරය ප්‍රයෝග කරගෙන ඉන්නවා. මේ සංදේශයේ ලෝමනීය දර්ශනයක් ආරම්භය වන්දන මේ කළ කනගල ආහාරය කරන්නේ කියලා මේ කය අතුරු කරගෙන පවතින හිත නිසා මේ කය මේ ගන්නවා වගේ ක්‍රියාකාරකම් සත්‍යයේ මුඛ්‍ය දැන් කියන හිතට ගොඩක් හිතන්නේ. එහෙම ටිකක් හිතනවා ආපහු බාහිර සත්‍ය පුද්ගලයේ කියලා පිළිවෙච්ච අරමුණු දෙකක් තුනක් හිතනවා. හිතලා හිතන එක නතර කරලා හිතමතම මෙනෙහි කරන එක නතර කරලා ආයෙ සතුටින් කියන්නේ ආනාපානසතිය කියලා. ආනාපාන සතිය වල ආයෙත් අර වගේ මෙනෙහි කරනවා. කියන්නේ කොහොම බාහිරෝ සත්‍ය පුද්ගල බාහිර. එන අරමුණු මෙනෙහි කරනවා. ඊගාවට සබ්ජෙක්ට් අහනවා. නොසලකහයි. හැබැයි සබ්ජෙක්ට් මොනසේ කර සතෙක්ව සබ්ජෙ අතහරින කතාවල නෑ. ඒ කියන්නේ මන්නේ කියන සබ්ජෙ වගේ කියලා අහුනොත් සබ්ජෙ කියන්නේ අතහරින ඒකම ළමයේ ධර්ම කියලා ඇතිවෙච්ච ගතියකට ළමයා කියනකොට එතන කියන්නේ හවම තියෙන ආහාර ඇට ඇටෙන් තියෙනක කනගුණ ආහාර නැතුව තියෙනවා ඒ කය ඇසුරු කරනකොට සිත නිසා මෙතන කල්යනා කරලා තියෙන මේ නාම රූප දෙක මුදන නිසා ළමයේ කියන හැඟීමක් ඇති වෙලා තියෙනවා කියලා ළමයව විදර්ශනා කරන සත්‍යයක් මනුස්සයෙක්ගේ කටහඬ වගේ කියනකොට කටහඬ අතහරින්න මනුස්සයෙක්. ඒ වගේ හිතට දැනෙන ඇහැට කෙනෙලා හෝ හිතට සිහිදලා හෝ කනට ඇහෙන සංදයක් කරා හෝ නාසයෙන් දැනෙන සංදයක් කරා හෝ කායත දැනෙන ස්පර්ශයක් හරහා හෝ සත්පුද්ගල හැඟීමක් ඇති වුණොත් ඒ හැම හැඟීමකටම අවධානය යොමුද ඒ හැඟීම මේ වෙන විතරයි ඒ සත්පුද්ගල භාවයට දැනෙන අරමුණේ සත්පුද්ගල භාවයේ දුර වෙන විදිහට ලේඛනසක අධර්මයක් ඒ විදිහට ටිකක් තුලා මෙනෙහි කරනවා ආයේ සමතකම් කරනවා සමතකම් කරන නතර කරලා අර විදිහට මෙනෙහි කරනවා ඒ විදිහට මාර්ගය මාර්ගය කරනවා ඊට පස්සේ ඒක ආවම වුණාදෙන්න නැතිකම සතිය මේ තියෙන බලන් ටිකක් සක්නවා කරා. ඒ වෙන කමතහනක් අමාරු නම් හිත රැකගෙන ජීවිතේ නිදුක් වෙන නිරෝගී සත්‍යය කියන හිත හිත සක්නවා කරන්නේ. එතකොට ජනක භාවනාවේ මහත් ප්‍රශ්න තියෙන්නේ. අපි මේ ටික දැන් දුර වෙන මායිතියක් කරගෙන යන්නේ. දැන් අපි ඇය එකක් කතා කළා. භාවනා කරන් ඉස්සෙල්ලා ඕන තේ ටිකක් කියනවා. දීලා ඒක කරගෙන ඊට භාවනා කරන් මම ආය හවස් එන්නේ නැහැ. මම ඒවා අතර ඇතුල් කරලා සීල පවාරණ කරන්න මේ එක දවසෙදි අපි භාවනා කරමු. මේ දැන් අතම මොන ටිකෙන් ඔබේ සීල නැති ඉඳලා ඉතින් උදේ කාලේදී කොහොමද මම මේ මම කියන දේ කොට පරි මොකද හිතාලා ගන්න පහසු වුණොත් උගේ කාලේ හින්දා. මේ වගේ මාගේ උගේ කාලේ හිතාලා ගන්න පහසු පරිසරයේ තියෙන හින්දා අර කිසියම් මහත්යක් කියලා භාවනා කරන ඉඳහතුන හවස් වගේ තමයි සාකච්ඡා කරන්න කරන්නේ. අද කරන්නේ ගෙදර ගිහිල්ලා ටිකක් භාවනා කරන්නේ හෙට දවසේ මොනවද පස්ස ඇති වුණා. ඒව සතහන් කරගන්න අමතක සතහන් කරගෙන හිටින්න ඕගොල්ලෝ තියෙන ප්‍රශ්න දෙකක් කතා කරමු. හවස හැබැයි ප්‍රශ්න ගැටලු තිබුණාට ආමුදුනේ ගියතුරු බුදු පහන කියන්න හොඳයි. ඕවා අහන්න තමයි. ආන්නේ මගේ මගේ මේ භාවනා කරන දෙයට අදාළ. කායනාන්ත උද්‍යාවිඥානේ ඒක තමයි යම මම දැන් ඉස්සෙල්ල ගොඩාක් පැහැදිලි ටිකක් නෙමෙයි. ඒකයි සාමාන්‍ය තේරුම. උදේ කියලා කියන්නේ ඇති. ඒ කියන්නේ ඇති. ඇති. එතකොට ඇහැ දෙන්න හේතු පහක් තියෙනවා. අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර. මොකද ආහාර කියන එකේ රූපය හැදලා තියෙනවා. අවිද්‍යා, කර්ම, තණ්හා කියන එකේ නාම ධර්ම ටික හැදලා තියෙනවා. මේ නාම රූප නිසා සලආයතන වෙනවා කියලා කියනකොට ඔය කියන්නේ අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර නිසා හැදෙනවා කියන වචනේ නුකිය යොදියන්නේ. ඒකයි මම කියන්නේ. අපි හිතක් කියලා කතා කරන දැන් නැත්නම් කතා කරන්න දෙයක් නැති වෙන්නේ. එහෙනම් සීතල දීලා පස්සේ භාවනා කරන්න. එහෙනම් හතරේ ඉස්සරහට.